සැකයක් හෝ නිශ්චිත භාවයක් වුවත් ਵਿਚාරය තුලින් මෙනෙහි කර බලමින් ඒවායින් හටගන්නා ප්‍රතිඵල ගැන සිතන්න. සිත තුල පහළවන ඒ හැම එකක් නම් කිරීමට නොයන්න. ඒ ගැන දැනීමෙන් යුතුව පමණක් සිටින්න. මනස තුල පහළවන හැම එකක්ම හුදෙක් සංවේදනයන් පමණක් බව දැනගන්න. ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. පහළ වී කෙටි කාලයක් තිබී අතුරුදහන් වේ. ඒවා තුල ඇත්ත වශයෙන්ම ඇත්තේ එපමණක්මය. ඒ හැර ඒවා තුල ආත්මය කියා දෙයක් හෝ සත්වයෙකු කියා දෙයක් හෝ නැත. එසේම අප හෝ ඔවුන් කියා දෙයක් වුවද නැත. ඒවා කිසිවක් අල්ලාගෙන සිටීමට තරම් වටිනාකමක් ඇති දේවල් නොවේ. අපි නාම රූප ගැන ප්‍රඥාවෙන් යුතුව මේ ආකාරයෙන් දකින විට අන්ධකාරය තුල සැඟවී තිබූ යථා ස්වභාවය දැක ගනිමු. මනස හා ශරීරය තුල සතුට හා දුක තුල ආදරය හා ද්වේෂය තුල පවත්නා අනිත්‍ය ස්වභාවය දැක ගනිමු. ඒ සියල්ල අස්තිරය මේ ආකාරයට අනුව දැක ගන්නා මනසට ශරීරය හා මනස ගැනත් පහළ වෙමින් නිරුද්ධ වන අනිත්‍ය දේවල් ගැනත් කලකිරීමක් නොයසේනම් එපා වීමක් ඇති වෙයි. මේ ආකාරයෙන් කලකිරීමට පත්වන මනස මේවායින් ඉවත් වීමේ මඟක් සොයයි. එය ලෝකයේ සම්බන්ධයෙන්ුත්, උත්පත්තිය සම්බන්ධයෙන්ුත් පවත්නා අතෘප්තිකර ස්වභාවය දැකගනී. යට දේවල් කෙරෙහි තවදුරටත් ඇලීගෙන සිටීම එපා වේ. මනස මේ ආකාරයට අනුව දකින විට අපි කොතැනකට ගියත් අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ස්වභාවය දකිමු. අල්ලාගෙන සිටීමට තරම් කිසිම දෙයක් නොමැති බව දකිමු. වාඩි වී සිටීම සඳහා ගසක් මුලට ගියත් කඳ මුදුනකට හෝ වැලි තලාවකට හෝ ගියත් අපට ඒ තැන්වලදී ඇසෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. සියලුම ගස්වලත් සතුන් තුලත් ඒකාකාරී බවක් දක්නට ලැබෙන අතර ඒ කිසිවක විශේෂත්වයක් නොදකිමු. කිසිවක් හෝ අත් නොහැර ඒ සියල්ලෙහිම ඇත්තේ පහළවීමක්, නිරුද්ධ වීමක්, කෙටි කාලයක් පැවතීමක්, දි รา පත් වීමක් හා විනාශ වී යෑමක් පමණය. අපි මේ ආකාරයට අපේ ශරීරය හා මනස වඩාත් පැහැදිලි ලෙස දැකීම නිසා ලෝකය වඩාත් පැහැදිලි ආකාරයෙන් දැකගනිමු. අනිත්‍ය දුක්ඛ හා අනාත්ම අතින් සලකා බලන විට ඒවා තවදුරටත් පැහැදිලි වෙයි. දේවල් තදින් ග්‍රහණය කළ විට මිනිස්සු දුකටපත් වෙති. දුක පහළවන්නේ මේ ආකාරයෙනි. සිරුරහා මනස පවතින්නේ හුදෙක් ඒවායේ ස්වභාවයට අනුවමය කියා දැකගත හොත් දුකෙහි පහළවීමක් ඇති නොවේ. මක් නිසාද අප තුල ඒවා කෙරෙහි තදින් අල්ලා ගැනීමක් නැති නිසාය. අප කොතැනකට ගියත් අප තුල ඇත්තේ ප්‍රඥාවයි. ගසක් දුටු විට පවා අපට ප්‍රඥාවෙන් යුතුව එම ගස ගැන සලකා බැලීමට හැකි වේ. තනකොළ මෙන්ම නොයෙකුත් කුමීන් දැකීම පවා වුවද මෙනෙහි කිරීම සඳහා ආහාරයක් බවට පත්වේ. සියල්ල කැටිකර ගනිමින් එකට ගත් විට මේ හැම දෙයක්ම වැටෙන්නේ එකම ඝණයකටය. එනම් ධර්ම ස්වභාවය නැමැති ඝණයට වැටෙන අතර ඒ සියල්ල නিত্য වශයෙන්ම අනිත්‍යය. ඒවා තුල ඇති සත්‍යයයි සැබෑ ධර්මයයයි. ඒවා ඒ අතින් ස්ථිරය. එය එයාකාරයට ස්ථිරවන්නේ කෙසේද. එසේ වන්නේ ලෝකයේ ස්වභාවය ඒම වන නිසාත්. වෙනත් ආකාරයකින් නොවන නිසාත්ය. ඊට වඩා වැඩියමක් ඒවා තුළ නැත. අපට මේ ආකාරයෙන් දැකිය හැකි වුවොත් අපේ ගමන නිම වූවා වේ. හැඟීම් ඇති කර ගැනීම ගැන බුදු දහමෙහි සඳහන් වන්නේ මෙසේය. අප අනුනට වඩා අඥානයයි සිතීම අනුනට සමානයි සිතීම හා අනුනට වඩා උසස්යයි සිතීම වැරදි බව සඳහන් වෙයි. එසේ වන්නේ අප කියා කිසිවකු නැති නිසාය. ඒ තුල පවත්නා తত্ত্বය එවන්නක් නම් අප තුල පවතින මානය මුලින් උපුටා දැමිය යුතුය. ලෝක විදෝ යනුවෙන් හඳුන්වන ලබන්නේ මෙයයි. එනම් ලෝකයේ ස්වභාවය ඇතිසැටියෙන් පැහැදිලි ආකාරයට දැකීමයි. මනස මේ ආකාරයට සත්‍ය දැක ගන්නා විට එයට ඒ ගැනම අවබෝධයක් ඇතිවීම නිසා එය විසින් දුකට හේතුව නැති කර දමනු ලබයි. හේතුවක් කිසිසේත්ම නැති විට ඵලයන්ගේ හට ගැනීමක් ද ඇති නොවනු ඇත. අප අපේ පුහුණුව තුළින් ඉදිරියට යා යුත්තේ ඒ ආකාරයෙනි. අප මේ සඳහා දියුණු කරගත යුතු මූලික ගුණාංග නම් පළමුවෙන්ම ඍජු භාවය හා අවංක භාවය දෙවනුව වැරදි දේවල් නොකිරීමට ප්‍රවේශම් වීම තෙවනුව සිත තුළ නිහතමානී ගුණය පවත්වා ගැනීම ආශාවන් අත්හැර සල්පයකින් සෑහීමට පත්වීම මෙහිදී කතාව මෙන්ම අනෙකුත් දේවල් සම්බන්ධයෙන් ස්වල්පයකින් සෑහීමටපත් වූහොත් සිත වෙනත් දේවල් කෙරෙහි ඇදී නොයෑමේ හේතුව නිසා අපට අප ගැනම දැක ගැනීමට හැකි වේ. සිතට සීලයේ හා ප්‍රඥාවේ පදනම වැටේ. එම නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන්න වුන්වන අප අසිහියෙන් නොසිටිය යුතුය. තමන් නිවැරදි වුවත් සිහියෙන් තොරව නොසිටින්න. හැම දෙයක්ම යහපත් ආකාරයට සිදුවන විට හෝ ඔබ සතුටෙන් සිටින විට වුවද සිහියෙන් තොරව නොසිටින්න. මා විසින් සිහියෙන් තොරව නොසිටින්න යනුවෙන් පවසනු ලබන්නේ මක් නිසාද? මා එසේ කියන්නේ මේ කිසිවක් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. ඒවායේ එම ස්වභාවය සැලකිල්ලට ගන්න. මනස සමාධියට පත්වුවහොත් එය ඒ ආකාරයෙන් තිබීමට ඉඩ හරින්න. ඔබ නම් කැමති වන්නේ ඒ තුලම නිමග්න වී සිටීමටය. නමුත් ප්‍රියමනාප නොවන ගති ස්වභාවයන් සම්බන්ධ සත්‍ය දැන සිටින්නාක් මෙන් මෙම ගති ස්වභාවයේ සත්‍ය ගැනද දැනීමෙන් යුතුව සිටින්න. මනස සම්බන්ධයෙන් කෙරෙන පුහුණුව එක් පුද්ගලයාට අයත්කාරයකි. ගුරුවරයා විසින් කරනු ලබන්නේ මනස පුහුණු කිරීමේ ක්‍රමය විස්තර කර දීම පමණය. මක්නිසාද මනස පිහිටා තිබෙන්නේ ඒ එක් එක් පුද්ගලයා තුලම නිසාය. වෙනත් අය ඒ තුල පවතින්නේ කුමක්ද කියා අප තරම් හොඳින් නොදනති. ඒ බව දන්නේ අප පමණය. අපේ පුහුණුව සඳහා අවශ්‍ය වන්නේ මෙන්න මේ ආකාරයේ අවංකකමකි. එය උදාන සීනකමින් තොරව නිසි පරිදි කරන්න. නිසි පරිදි කරන්න කියා කියන විට එයින් අදහස් වන්නේ ශරීරයට අධික ලෙස වද දීමෙන් ඒ සිදු කළ යුතු බවද නැත. ඒ සඳහා එයට අධික ලෙසින් වද දිය යුතු නැත. මක් නිසාද? පුහුණුව සිදු කරනු ලබන්නේ මනස තුලින් වන නිසාය. හුදෙක් සතිය හා සම්පජාඤ්ඤය පවතී නම් ඔබට ඒ හරහා වැරදි දෙය ඔබ තුලින්ම දැකිය හැකි වේ. පුහුණුව ගැන දැනගන්නා වනුයේ දැනගත්තා වනුයේ මෙම දැකීම ඇති වූ විටය. මේ සඳහා එතරම් විශාල ප්‍රමාණයේ දැනුමක් අවශ්‍ය නැත. ප්‍රතිබිම්බිත ආකාරයෙන් ඔබේ ඇතුළත දැකීම සඳහා පුහුණුවට අදාළ මට්ටම් යොදා ගන්න. දැන් මේ වන විට වස්සාන කාලය අඩකින් පමණ ගෙවී ගොස් ඇත. මේ කාලය තුලදී බොහෝ අය සාමාන්‍ය වශයෙන් කරන්නේ තමන්ගේ පුහුණුව ටික කලකට ලිස්සා හැරීමයි. ඔවුහු පුහුණුවේ මුල සිට අග දක්වා එකම ස්ථාවරයක සැදී නොසිටිති. මේ තුලින් පෙන්눔 කරන්නේ ඔවුන් පුහුණුව අතින් තවමත් දියුණු වී නැති බවය. වස් කාලයේ ආරම්භය සමග යම් පුහුණුවක යෙදීම සඳහා අදිෂ්ඨාන කරගත් විට තමන් පුහුණු වන්නේ කුමක් හෝ වුවත් ඒ සඳහා ඇති කරගත් අදිෂ්ඨානය මුදුන්පත් කරගත යුතු බව උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. එම නිසා ඔබ ඔබේ පුහුණුවේ ස්ථාවර භාවය මෙම මුළු කොටස තුලම රැකගත යුතුය. හැම දිනාම ඒ ගැන උත්සාහවත් වන්න. පුහුණු වීම සඳහා ඊටාගනු ලැබිය කුමක්ද? ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබ අතින් එය ගිලිහි ගොස් තිබේද කියාත් බලන්න. ඒ එසේ වී ඇතනම් ඒ තුල නැවත වතාවක් පිහිටීමට උත්සාහ කරන්න. පුහුණුව ආනාපාන සති භාවනාව කරන ආකාරයටම හැඩගස්වා ගන්න. හුස්ම ඉහළ පහළ යන විට සිත වෙනතකට යොමු වෙයි. එවිට ඔබ නැවතත් ඔබේ අවධානය හුස්ම වෙත යොමු කරන්නෙහිය. එම අවධානය නැවතත් වෙනතකට යොමු වන විට ඔබ විසින් එය නැවත වරක් හුස්ම මත පිහිටුවනු ලබයි. මේ අවස්ථාවන් දෙකෙහිදීම සිදුවන්නේ එකම ක්‍රියාවකි. ශරීරය හා මනස යන දෙකෙහිදීම සිදුවන්නේ එකම ක්‍රියාවකි. ශරීරය හා මනස යන මේ දෙකම සම්බන්ධයෙන් ඔබේ පුහුණුව ක්‍රියාත්මක විය යුත්තේ මේ ආකාරයෙනි. එම නිසා කරුණාකර ඒ සඳහා ධෛර්යයක් ඇති කරගන්න. කාම ප්‍රවාහය රූප, ශබ්ද, රස, ගන්ධ හා ස්පර්ශ යන මේවා තුල ගිලී සිටීම කාමෝගයේ හෙවත් කාම ප්‍රවාහයේ ගිලීමයි. එසේ ගිලෙන්නේ අප බාහිර දේවල් දෙස බලන නමුත් අපේ අභ්‍යන්තරයේ දෙස නොබලන නිසායි. මිනිසුන් හුදෙක්ම කරනුයේ අනුන් දෙස බැලීම මිස තමන් දෙස බැලීම නොවේ. ඕනට අනෙක් හැම කෙනෙකුන්ම දැකීමට හැකියුවත් Taman දැකීමට නොහැකිය. එසේ වන්නේ ඒ තරම් අපහසු දෙයක් නිසා නොව ඔවුන් හුදෙක් ඒ ගැන සැබෑ වශයෙන්ම උත්සාහ නොකරන නිසාය. මේට උදාහරණයක් ලෙස රූමත් කාන්තාවක් ගැන බලන්න. ඇය දැකීමේ හේතුයෙන් ඔබට සිදුවන්නේ කුමක්ද? ඔබ ඇගේ මුහුණ දුටු සැනින් අනිත් හැම දෙයක්ම දැක ගන්නෙහිය. මෙයින් අදහස් වන දෙය ඔබට පැහැදිලිද? කාන්තාවක් දුටු විට සිදුවෙන දෙය කුමක්ද කියා දැක ගැනීමට නම් ඔබේ මනස තුලට හුදෙක් එබී බලන්න. ඇස්වලින් දකින්නේ ස්වල්ප ප්‍රමාණයක් වුවත් ඉතිරි සියල්ල දැකගන්නේ මනස විසිනි. ඒ තරම් වේගවත්ව ක්‍රියාත්මක වන්නේ මක් නිසාද? ඒ එසේ වන්නේ ඔබ කාමෝගය තුල ගිලෙන නිසාය. ඒ තුල ගිලෙන ඔබ දුටුවේ දෙය ගැන කල්පනා කරන්නෙහිය. ඒ ගැන සිහින මවමින් එහිම එල්ලී ගන්නෙහිය. ඔබ මේ ආකාරයෙන් පත්වී සිටුනේ වහලකුගේ තත්වයටය. ඔබේ පාලනය පවතින්නේ තවත් කෙනෙකු අතේය. එම අය ඔබට වාඩි වන්නට කියූ විට ඔබ වාඩි විය යුතුය. ඇවිදින්නට කියව විට ඇවිදිය යුතුය. ඔබ ඔවුන්ගේ වහලා බවට පත්ව ඇති නිසා ඔවුන්ගේ අනට අකීකරු විය නොහැක. ඉන්ද්‍රියන්ට වහල්වීම මේ ආකාරයේ දෙයකි. එයින් ගැලවීම සඳහා කෙතරම් ප්‍රබල උත්සාහයක යෙදුනත් එය කළ නොහැකිය. ගැලවීම අනුන් අතින් සිදුවන තෙක් බලා සිටියහොත් ඔබ සැබෑ ලෙසින්ම කරදරයේ වැටෙන්නේය. එම නිසා එයින් ගැලවීම සිදු කළ යුත්තේ ඔබ විසින්මය. බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය පුහුණු වීමත් දුක ජය ගැනීමත් අපටම බාර කළේ නිසාය. මේ සඳහා උදාහරණයක් වශයෙන් නිර්වාණය ගැන බලන්න. බුදුරජාණන් වහන්සේ ලබා සිටීම අවබෝධයේ පූර්ණ එකකි. එසේනම් උන්වහන්සේ නිර්වාණය ගැන විස්තරාත්මක ලෙස වර්ණනා නොකලේ මක් නිසාද? එසේ කිරීමට හේතුව කුමක්ද? නිර්වාණය අප විසින්ම සොයාගත යුතු යන්න පමණක් දේශනා කරන ලද්දේ මක් නිසාද? උන්වහන්සේ නිර්වාණය කෙබඳු එකක්ද කියා ඒ ගැන විස්තර කළ යුතුව තිබුණා නොවේද? බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරම්දම් පිරුවේ ලෝක සත්වයන්ගේ යහපත උදෙසාය. එසේනම් නිර්වාණය දැකගනිමින් එතැනට යාම සඳහා එය පෙන්වා නොදුන්නේ මක් නිසාද. සමහර පුද්ගලයෝ මෙන්න මේ ආකාරයනොත් කල්පනා කරති. එනම් උන්වහන්සේ ගැන ඇත්ත වශයෙන්ම දැන සිටිසේක් නම් ඒ සම්බන්ධව පවසා සිටිනු ඇත. කිසිවක් රහසක් ලෙස තබාගන්නේ කුමකටද යනුවෙන. මෙම අදහස ඇත්ත වශයෙන්ම වැරදිය. සත්‍යයේ ආකාරයෙන් දැකගත නොහැකිය. එය දැකීම සඳහා පුහුණුවේ යෙදිය යුතුය. ගුණදම් වැඩිය යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද්දේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා මාර්ගය පෙන්වා දීම පමණය. උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ පුහුණුව අප විසින් සිදු කළ යුතු බවය. ජයකනුව වෙත එළඹෙන්නේ පුහුණුවේ යෙදෙන අය පමණය. නමුත් උන්වහන්සේ විසින් උගන්වා දෙන ලද එම මාර්ගය අපේ පුරුදු වලට පටහැනි වේ. අල්පේච්ඡතාවය සංවර සීලේ භාවය මෙවැනි දේවල් වලට අපි ඇත්ත වශයෙන්ම අකමැති වෙමු. එසේ වුවත් අප පවසන්නේ සැපයට කැමැති අපවැනි අයටත් යෑමට හැකිවන පරිදි නිවනට යන මාර්ගය පෙන්වා දෙන්න. එයට යා හැකි ක්‍රමය පෙන්වා දෙන්න යනුවෙනි. ඔවුන් ප්‍රඥාව ගැන වුවද පවසන්නේ එයමය. හුදෙක් අතින් අතට යැවිය හැකි දෙයක් නොවන ප්‍රඥාව බුදුරජාණන් වහන්සේට වුවද ලබාදිය නොහැක. උන්වහන්සේට වුවද කළ හැකි වූයේ එය දියුණු කර ගන්නා මාර්ගය පෙන්වා දීම පමණය. එය අඩුවෙන් හෝ වැඩියෙන් දියුණු කිරීමේ හැකියාව රඳා පවතින්නේ එක් එක් පුද්ගලයා මතය. කුසලය හා පින අතර ස්වාභාවික වෙනසක් පවතී. දැන් මෙම ශාලාව ඉදිරිපස සිටුවා ඇති ලීයෙන් නිම කරන ලද සිංහ රූප වැනි භෞතික වස්තුන් දෙස බලන්න. මෙහි යන මිනිසුන් ඒවා දෙස බලන නමුත් ඔවුන්ගේ අදහස් වල එකඟතාවයක් නැත. මේවා මොනතරම් ලස්සනද යනුවෙන් යම් අයෙකු පවසන අතර මේවා කොතරම් කැතද යනුවෙන් තවකෙක් පවසති. ඒ ලස්සනට පෙනෙන්නේත් කැතට පෙනෙන්නේත් එකම සිංහයාමය. අප යම් යම් දේවල් ගැන ඇති කරගන්නා ආකල්පයන් ගැන දැනගැනීම සඳහා හුදෙක් මෙයවෝද සෑහේ. එම නිසා මෙම ධර්මය අවබෝධ වීම සමහර විට හිමිහිටත් සමහර විට ඉක්මනට සිදුවේ. තම තමන්ගේ පුහුණු ආතෙන් බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලත් එක සමාන වූහ. එසේ වුවත් අවබෝධය ලැබීමට පෙර උපදෙස් හා පුහුණුව ක්‍රම ඉගෙනීම සඳහා උන්වහන්සේලාට තම ගුරුවරුන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවිය. එම නිසා ධර්මයට සවන් දෙන විට අප අපේ හැම සැකයක්ම දුරවන තෙක්කයට සවන් දිය යුතුය. එසේ වුවත් නිකම්ම නිකම් සවන් දීම තුලින් පමණක් ඒවා දුරු නොවේ. එම සැක නිකම්ම නිකම් සවන් දීම තුලින්වත් කල්පනා කිරීම තුලින්වත් දුරු නොවන අතර ඒ සඳහා මුලින්ම අපේ මනස පිරිසිදු කරගත යුතුය. මනස පිරිසිදු කිරීම යනුවෙන් අදහස් වන්නේ අපේ පුහුණුව ගැන නැවත නැවත මෙනෙහි කර බැලීමයි. සත්‍ය කුමක්ද කියා දේශනා කරන ගුරුවරයාට සවන් දෙන කාලය කෙතරම් දීර්ඝ එකක් වුවත් හුදෙක් එයට සවන් දීම තුලින් පමණක් එම සත්‍ය දැනගැනීමටවත් දැකගැනීමටවත් නොහැකිය. එවැනි දෙයක් සිදුවත් ඒ පදනම් විරහිත නිගමනයක් නැතිනම් අනුමාන වශයෙන් සිතාගනු ලබන්නක් වේ. ඒ කෙසේ වුවත් ධර්මයට නිකම්ම නිකම් සවන් දීම අවබෝධය කරා ගෙන යනු නැලබුවත් ඒ තුලින් ප්‍රයෝජනයක් අත්වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ධර්මයට සවන් දීම තුළින් රහත්භාවය පවා ලැබූ අය වූහ. නමුත් ඒ වෙන විට ඔවුන්ගේ සිත් තුළ යම් ප්‍රමාණයක වැටහීමක් තිබූ නිසා ඔහු දියුණුවේ ඉහළ මට්ටමක් ලබා සිටියහ. එහි වූ తত্ত্বය පාපන්දුවකට සමාන කළ හැකිය. පාපන්දුව සුලං පොම්ප කළ විට මහත් වේ. එවිට ඒ තුල ඇති සුළං උත්සාහ කරන්නේ ඒන් පිටවීමටය. නමුත් ඒ සඳහා අවශ්‍ය සිදුරක් නොමැති හේයින් එය කළ නොහැකිය. එම පාපන්දුවේහි ඉදිකටුවක් වෙන දෙයක් ඇනුන සැනින් සුළඟ හෝස් ගා පිටවේ. ධර්මයට සවන් දෙමින් සිටියේදී සිදුවන්නේ මෙවැනිම දෙයකි. ධර්මයට සවන් දෙමින් සිටින විට ඒ තුලින් ආબોධත්වයට පත්වෙන ශ්‍රාවකයන්ගේ සිතද පැවතිය ආකාරයෙනි. පාපන්දුවේහි තෙරපීම මෙන් ඔවුන්ගේ සිත් තුලත් තෙරපීමක් තිබුණි. සිත් තුළ පරිවර්තනයක් ඇතිවීමට අවශ්‍ය කුඩා හේතුකාරකයක් නොපැවති හේන් එම තෙරපීම පැවතුණි. ඔවුන්ගේ සිත් එතෙක් නිදහස් නොවී තිබුණේ සත්‍ය වසාගත් මෙම කුඩා දේ නිසාය. ධර්මයේ ඇසුණු සැනින් එය නිවැරදි තැනට එල්ල වී ප්‍රඥාව පහළ විය. ඔවුන් එක්වරටම වටහා ගනිමින් එක්වරටම අතහැර දැමීමෙහි යෙදෙමින් ධර්මාවබෝධය ලැබූහ. එය සිදු වූයේ ඒ ආකාරයෙනි. එය පහසු එකක් විය. එය විසින්ම ඍජු භාවයට පත් වූ මනස තුල පරිවර්තනයක් ඇති විය. වෙනත් ආකාරයට කිවහොත් එක් දැකීමක් වෙනත් දැකීමක් බවට පෙරලිණි. එය ඈතින් තුබූ දෙයක් නැතහොත් ළඟින්ම තුබූ දෙයක් කියා කීමටද පිළිවන. මේ අප විසින් අපටම සිදු කරගත යුතු දෙයකි. බුදුරජාණන් වහන්සේට හැකි වූයේ ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම පෙන්වා දීම පමණය. මේ කාලයේ සිටින ගුරුවරුන් හටවුවද කළ හැකි වන්නේ එයයි. ඔවුහු ධර්මය ගැන දේශනා පවත්වමින් සත්‍යය ගැන කතා කරන නමුත් අපට තාමත් එම සත්‍යය අපේ බවට පත් කරගත නොහැකිය. ඒ මක් නිසාද අපේ අභ්‍යන්තරය වසාගත් කඩතුරාවක් ඇති හේනේ. මේ ගැන කිව යුතුව තිබෙන්නේ අප ප්‍රවාහය තුල එනම් කාමෝගය තුල ගිලී සිටින බවය. එසේම භවය හෙවත් භවෝගය තුළ ගිලී සිටින බවය. භව යන උත්පත්ති තලයයි. රූප ශබ්ද ගන්ධ රස හා ස්පර්ශ පහළ වන විට ඒවා තමන් හා සම්බන්ධ කර සලකන නිසා කාම තෘෂ්ණාව හටගනී. එය දැඩි ලෙස අල්ලා ගන්නා මනස කාමෝගයට හසු වේ. පුහුණුවේ යෙදෙන සමහර අයට ඒ ගැන එපා වීමක් ඇති වේ. ඒ ගැන කලකිරීමක්ද වෙහෙසට පත්වීමක් හා කම්මැලිකමක්ද ඇතිවේ. මේ වෙනුවෙන් ඒ තරම් ඈත දුර බැලීමක් අවශ්‍ය නැත. මෙහි සිටින අයට වුවත් ධර්මය මතක තබා ගැනීමට නොහැකි වන ආකාරය දෙස බලන්න. ඒ එසේ වුවත් ඔවුනට යම් දෝෂාරෝපණයක් කළහොත් ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අල්ලාගෙන සිටිතිය. එම දොස් පැවරීම සිදු කළේ වස්වැසීම සිදු කළ මුලදීම වුවත් එම කාලය අවසන් වූ විට පවා ඔවුහු එය අමතක නොකරති. තමන්ගේ සිත තුළට තදින්ම කාවැදී තිබුණ හොත් ඔවුහු එය මුළු ජීවිත කාලයටම අමතක නොකරති. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා ගැනෙන විට මැදිහත් බවින් සිටීමටත් සංවරශීලී වීමටත් සිහි කල්පනාවෙන් යුතුව පුහුණු වීමටත් පෙන්වා දෙන විට ඔවුන් එය මතකයේ තබා ගනිමින් ඒ අනුව කටයුතු කිරීමට නොයන්නේ මක් නිසාද මේ ගැනත් හුදෙක් එතරම් ඈත බැලීමක් අවශ්‍ය නැත මෙහිදී අපි කරන මෙම පුහුණුව ගැනම බලන්න උදාහරණයක් වශයෙන් දාණය වළඳා පාත්‍රා පිරිසිදු කිරීමෙන් පසු පිළිසඳරයේ නොයෙදෙන්න. වැනි චරයා මට්ටම් රැක ගැනීම ගැන බලන්න. සමහර අයට මේ වුවද අසීරු කාර්යකය. පුද්ගලයන් පිළිසඳරයේ යෙදීම තුළ විශේෂ ප්‍රයෝජනයක් නොමැති බවත්. එයින් කාමයන් කෙරෙහි බැඳෙන බවත් දන්නා නමුත් ඔවුන් තවමත් කැමැති වන්නේ පිළිසඳරයේ යෙදීමටයි. වැඩි කලක් යාමට මත්තෙන් ඔවුන් අතර යම් මතභේද හටගන්නා හේන් ඒ තුළින් ඔවුහු වාද විවාද හා සණ්ඩු දබර පවා ඇති කර ගනිතිය. ඒ තුළින් ඊට වඩා වැඩි යමක් සිදු නොවේ. දැම් මේ තේරුම් නොගැනීමට තරම් අපහසු සියුම් දෙයක් නොවේ. එය බොහෝසේ මූලික කරුණකි. නමුත් සමහර අය ඒ ගැන සැබෑ උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ඔවුන් පවසා සිටින්නේ තමන්ට ධර්මය දැක ගැනීමට අවශ්‍ය බවයි. එහෙත් ඔවුනට අවශ්‍ය වන්නේ එය ඔවුන්ගේම අදහස් වලට අනුව දැකීමයි. ඒ හැර ඔවුහු පුහුණුවට අයත් මාර්ගය අනුගමනය නොකරති. මෙවැනි අය ගැන කීමට ඇත්තේ මෙපමණකි. පුහුණුවට අදාළ සියලුම මට්ටම් ධර්මයේ විනිවිද දැකීම සඳහා ඇති දක්ෂම උපාය මාර්ගයන්ය. නමුත් සමහර අය ඒවාට අනුකූල වන අන්දමින් පුහුණු නොවෙති. නියම පුහුණුව නැත්නම් ප්‍රබල පුහුණුව වැනි වචන වලින් ඔබේ ශ්‍රමය අවශ්‍ය වශයෙන්ම විශාල ප්‍රමාණයකින් වැය කළ යුතු බවක් අදහස් නොකරේ. මනසට හුදෙක් යම් ප්‍රමාණයක ශ්‍රමයක් යොදන්න. ඒ තුල පහළවන හැඟීම් විශේෂයෙන්ම කාමරයට බර වූ ඒවා ගැන යම් වෑයමක් කරන්න. අපේ සතුරන් වී ඇත්තේ මේවාය. නමුත් එසේ කිරීම සඳහා පුද්ගලයන් තුල හැකියාවක් ඇති බව දක්නට නැත. හැම වරසයකදීම වස් කාලය අවසන් වනවත් සමගම එම తত্ত্বය එන්ට එන්ටම නරකාතට හැරෙයි. සමහර භික්ෂූහු ඒ කාලය වෙන විට තමන්ගේ ඉවසියෙන් සීමාව ඉක්මවා ගොස් සිටිති. තවදුරටත් කිසිවක් කර කියාගත නොහැකි තත්වයට පත්වී සිටිති. වස් අවසන වඩාත් ලංවන විට ඔවුන්ගේ తত্ত্বය වඩාත් නරකාතට හැරේ. පුහුණුවේ ස්ථාවර භාවයක් නොපවතී. මා හැම අවුරුද්දක් පාසාම මේ ගැන කතා කළත් ඔවුන්ගේ මතකයේ තබා ගැනීමක් කරන බව දක්නට නැත. අප පුහුණුවට අදාළවන යම් මට්ටමක් පිහිටුවනු ලබන නමුත් අවුරුද්දක් ගතවීමටත් පළමු එය කඩා වැටේ. වස් කාලය අවසන් වන්නේ යම් දිනකද එය පටන් ගනු ලබන්නේ එවිටය. පිළිසඳරයේ යෙදීම, මිත්‍ර සංගම් පැවැත්වීම වැනි දේවල් වහාම පටන් ගනේ. සෑම දෙයක්ම සුනුවි සුනුවී යයි. ඒ කාලය වෙන විට පවත්නා සාමාන්‍ය ප්‍රවණතාවය මෙයයි. පුහුණුව ගැන සැබෑ උනන්දුවක් ඇති අය මේ මෙසේ වන්නේ මක් නිසාද කියා සිතා බැලිය යුතුය. මෙසේ වන්නේ මිනිසුන්ට මේවා තුළින් ඇතිවන අනිටු විපාක ගැන දැනීමක් නැති නිසාය. අප මෙම ශාසනයේ පැවිදිභාවය ලැබූ පසු ජීවත් වන්නේ සැහැල්ලු බවිනි. එහෙ සමහර කෙනෙක් තමා ළඟින් දිනපතා වෙඩි උණ්ඩ පියාඹා යන යුද පිටියට යාම සඳහා සිවුරු හැර යති. ඔවුන් තුල වැඩි කැමැත්තක් ඇත්තේ ඒ ආකාරයෙන් ජීවත් වීමටයි. එහි යෑම සඳහා ඔවුන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වේ. අන්තරාය හැම පැත්තෙම වටවී තිබුණත් ඔවුන් සූදානම් වන්නේ එහි යෑමටයි. ඔවුන්ට එහි ඇති අන්තරාය නොපෙනෙන්නේ මක් නිසාද? තුවක්කුවෙන් මැරුම් කෑමට සූදානම් වුවත් ඔවුන් කිසිවකට හෝ සිල්වත්කම හා ගුණධර්ම දියුණු කර ගනිමින් මිය යෑමට අවශ්‍ය නැත. මේ ගැන මේ තරමින් හෝ දැනගතහොත් එය හොඳටම සෑහි. මෙසේ වීමට හේතුවන් කිසිම දෙයක් නිසා නොව ඔවුන් වහල්භාවයට පත්වී ඇති නිසාය. මෙපමණක් දැනගතහොත් මේ සියල්ලෙන්ම කියවෙන්නේ කුමක් ගැනද කියා ඔබ දැනගන්නේය. මිනිසු මේ තුල පවත්නා අන්තරාය නොදකිති. මේ නම් ඇත්ත වශයෙන්ම පුදුමයට කරුණකි. එය එසේ නොවේද? ඔවුන්ෙම අන්තරාය දකිනු ඇත කියා ඔබ කල්පනා කිරීමට පුළුවන්. නමුත් ඔව්හු එය නොදකිති. එය මේ තුලින්වත් දැකගත නොහැකි නම් ඔවුනට ගැලවීමේ මඟක් නැත. ඔවුන් අදිෂ්ඨාන කර සිටින්නේ සංසාරය වටේ කැරකීමටය. ලෝකයේ පවත්නා ස්වභාවය මෙයයි. හුදෙක් මෙවැනි සුළු දේවල් ගැන කතා කිරීමෙන් වුවත් අපේ වැටහීමේ ආරම්භයේ සිදුවීමට පිළිවන. ඔබ උපන්නේ කුමකටද කියා ඔවුන්ගෙන් ඇසුවහොත් ඒට පිළිතුරක් දීම ඔවුනට නොඅනුමානෝම මහත් අකරතැබ්බයක් වනු ඇත. එසේ වන්නේ ඔවුනට ඒ ගැන පැහැදිලි දැනීමක් නැති නිසාය. ඔවුහු ඉන්ද්‍රිය ලෝකය තුලත් භවය තුලත් ගිලී සිටිති. භවය යනු උප්පත්ති ක්ෂේත්‍රයේ හෙවත් උප්පත්ති භූමියයි. මේ වඩාත් සරලව දැක්වීම සඳහා සත්වයන්ගේ උප්පත්තිය ඇතිවන්නේ කොහෙන්ද යන කාරණය ගැන සිතා බලන්න. එයට මූලික හේතු කාරකය වන්නේ භවයයි. උප්පත්ති ඇතිවන්නේ කොතනකද එතන භවය ඇත. උදාහරණයක් ලෙස අප විශේෂ වශයෙන් ඇලුම් කරන ඇපල් වත්තක් තිබුණාය කියා සිතන්න. ප්‍රඥාව නොයතුව ඒ ගැන සිත යෙදවුවහොත් එය භවය බවට පත්වේ. ඒ එසේ වන්නේ කොහොමද හොඳයි එහෙමනම් එම වත්ත තුළ ගස් සියයක් හෝ දාහක් තිබුණාය කියා සිතන්න. එම ගස් කුමන වර්ගයක ගස්ද යන්න ඇත්ත වශයෙන්ම කාරණයක් නොවූවත් ඒවා අයිති අපටය කියා සලකන කල් අප ඒ හැම ගසකම පණුවක වී ඉපදීමට ඉඩ තිබේ. මෙම මිනිස් සිරුර අපේම නිවස තුල පැවතියත් අපේ හැම ගසක් සිදුරු කර ඒවා තුල ඉපදී අපේ තුඩු එහි ඇති හැම ගසක් වෙතම දිගු කරමු. දැන් ඉතින් එය භවයක් බව අප දැනගන්නේ කෙසේද? එය භවය වන්නේ අප එම ගස් අපේය. එම වත්ත අපේ යන සිතුවිල්ල තුල තදින්ම එල්ලීගෙන සිටින නිසාය. යම් අයකු පොරවක් ගැනවිත් එම ගස්වලින් එකක් හෝ කපා බිම දැමුවොත් නිවස තුල රැඳී සිටින ගස්වල අයිතිකරු කපා බිම හෙළනු ලැබූ එම ගස් ගසත් සමග මරණයටපත් වේ. කෝපයෙන් දැවෙන ඔහුට කරුණු නිවැරදි කරවීමටත් ඒ ගැන සටන් කිරීමට හෝ ඒ මත්තේ මිය යෑමට හෝ එහි යෑමට සිදුවේ. ඔහු කරණේම අරගලය ඉපදීම නම් වේ. අපේ කියා තවින්ම අල්ලාගෙන සිටින එම ඇපල්වත්ත උප්පත්ති භූමියයි. එය අපේ කියා සලකාගත් මොහොතේම හරියටම එම මොහොතේ අපි උපදිමු. ඒ භවය තුල ඉපදෙමු. අපේ කියා ඇපල් ගස් 1000ක් තිබුණත් යමකු ඒවායින් එකක් හෝ කපා බිම දැමුවහොත් එය එම ගසේ අයිතිකරු කපා බිම හෙළුවාට සමානය. අප අල්ලාගෙන සිටින්නේ කුමක්ද? අපේ ඉපදීම සිදුවන්නේ හරියටම එතැනිනේ. දැනීම ඇති වූ සැනින් අපි උපදිමු. මෙම දැනීම නොදැනීම තුලින් ඇතිවන්නකි. අපට අයිති ගස් වලින් එකක් යම් කිසිවෙකු කපා දමා ඇති බව අප දැනගන්නේ ඒ තුලිනි. නමුත් එම ගස් ඇත්ත වශයෙන්ම අපට අයිති නොවන බව අපි නොදනිමු. නොදැනීම තුලින් දැනීම යනු මෙයයි. අප එම භවය තුල ඉපදීමට નિયમિતය. සංස්කාරයන්ගෙන් සැදුම්ලත් මෙම භවය චක්‍රය කරකෙන්නේ ඒ ආකාරයනේ. මිනිස්සු භවය අල්ලා ගනිමින් ඒ කෙරෙහි විශ්වාසය තබා ගනිමින් සිටිති. උප්පත්තිය යනු එම භවය තම සිත තුළ පෝෂණය කිරීමයි. ඒ තුළින් දුකටපත් වීමත් උත්පත්තියකි. අපි අත්හැර දැමීමෙහි නොයදෙන තාක්කල් සංසාර ආගාධය තුළ සිරවී සිටිමු. චක්‍රයක් මෙන් කරකැවීමෙන් සිටීම මෙන්න මේ ගැන සුපරීක්ෂාකාරීව බලමින් මෙනෙහි කිරීමේ යෙදෙන්න. අප හෝ අපේය කියා අල්ලා ගනු ලබන කුමක්වත් ඒ උප්පත්ති භූමියකි. උත්පත්තියක් සිදුවීමට පෙර ඒ සඳහා භවයක් හෙවත් උප්පත්ති ක්ෂේත්‍රයක් පැවතිය යුතුය. ඔබට කුමක් තිබුණත් එය තබා නොගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය. තිබීමට ඉඩ හැරියත් එය ඔබේ බවට පත්කර නොගන්න. ඔබ මේ තබා ගැනීම ගැනත් තබා නොගැනීම ගැනත් ඒවායේ සත්‍ය ගැනත් දැනගනිමින් දුකෙහි නොවැටෙන්න. ඔබට අවශ්‍ය වන්නේ ඔබ උපන් තැනටම ආපසු ගොස් නැවත වතාවක් ඉපදීමටය. එය එසේ නොවේද භික්ෂූන් හා ශාමණේරවරුන් වන ඔබ සියලු දෙනා ඔබ උපන් තැන ගැන දන්නා හුද. ඔබට අවශ්‍ය වන්නේ ආපසු එතනටම යෑමටයි. එය එහෙම නේද. මේ ගැන කෙලින්ම සිතා බලන්න. ඔබ දැන් ඔය සිටින්නේ ඊට සූදානං වෙමිනි. මේ වස්කාලේ අවසානයේ වඩාත් ලංවන විට ආපසු එහි ගොස් ඉපදීම සඳහා ඔබ කරන වෑයමද වැඩිවේ. ඇත්ත වශයෙන් කිවහොත් කෙනෙකුගේ කුස තුල ජීවත් වීම කෙබඳු එකක් වේද කියා ඔවුන්ට දැකහකට හැකිය කියා ඔබ කල්පනා කරන්නෙහිද එසේ ජීවත් වීම කෙතරම් අපහසුවක්ද ඔබේ කුටිය තුල එක් දිනක් හෝ ඔහේ නිකම් රැඳී සිටීම ගැන නිකමට මෙන් බැලීම මේ සඳහා හොඳටම සෑහේ කුටියේ දොර ජනෙල් වසා දැමුවහොත් ඔබේ හුස්ම පවා හිර වේ එසේ නම් මාස නවයක් හෝ දහයක් තිස්සේ කෙනෙකුගේ කුස තුළ ජීවත් වී සිටීම මොන වගේ දෙයක් වෙයිද? ඔබ සිතා බැලිය යුත්තේ ඒ ගැනය. දේවල් සිදුවන්නේ කෙසේද කියා මිනිස්සු නොදනිති. ජීවත් වන්නේ කුමකටද? නොයසේනම් ඉපදුනේ කුමකටද කියා ඔවුන්ගෙන් අසන්න. ඔවුන්ට ඒ ගැන මොනම හැඟීමක් හෝ නැත. ඔබට තවමත් අවශ්‍ය ඒ කලින් සිටි තත්ත්වය වෙත නැවතත් යාමටද. ඒ මක්නිසාද පැහැදිලිව පෙනිය යුතු නමුත් එය නොපෙනෙන නිසාය. එය එසේ වන්නේ මක්නිසාද ඔබ ඔය ඇලේ සිටින්නේ කුමකටද. ඔය අල්ලාගෙන සිටින්නේ කුමක්ද අන්න ඒ ගැන ඔබම කල්පනා කර බලන්න. එය එසේ වන්නේ භවය හා උත්පත්තිය ඇතිවීමට හේතුවක් පවතින නිසාය. නරක් නොවන පරිදි බෙහෙත් තුල බහා ඇති ඒ ලපටියා දෙස හුදෙක් බලන්න. එයට බියවන කිසිවෙකෝ සිටිද්ද නැත. එයට කිසිම කෙනෙක් බිය නොවෙති. මවකගේ කුස තුල සිටින දරුවාත් අර බෙහෙත් තුල බහා ඇති දරුවාටම සමානය. එහෙත් ඔබට අවශ්‍ය එවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමටය. එපමණක්ද නොව ආපසු ගොස් ඒ තුල ඔබටම පෙගවීගෙන සිටීමටත් අවශ්‍ය වේ. ඒ තුල ඇති අන්තරාය ගැනත් මෙම පුහුණුවෙන් අත්වන යහපත් ප්‍රතිඵල ගැනත් ඔබට නොපෙනෙන්නේ මක් නිසාද ඔබ එය දැන්වත් දුටුවෙහිද ඒ තමා භවය. මූලය පවතින්නේ එතනයි ඒ වටා කැරකේ. බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලේ මෙම කාරණය ගැන මෙනෙහි කර බලන වෙසය. මිනිසුන් මේ ගැන සිතන නමුත් ඔවුන්ට නොපෙනේ. ඔවුන් සූදානම් වන්නේ නැවත වතාවක් එහිම යෑමටයි. ඒ තුල එතරම් සුව පහසුවක් නැති බව දන්නා නමුත් ඕනට තවමත් අවශ්‍ය ඒ තුලට හිස රිංගවා ගැනීමටයි. එසේම බෙල්ල වටා නැවත වතාවක් තොණ්ඩුව දමා ගැනීමටයි. ඔවුන් මෙම කාරණය තේරුම් නොගන්නේ මක් නිසාද? ප්‍රඥාව ඇතිවන තැන මෙතන වන අතර මෙනෙහි කර බැරිය යුතු තැනත් මෙතනය. මා මෙලෙස කතා කරන විට මිනිස්සු පවසන්නේ එය එසේනම් හැම කෙනෙකුම මහාන විය යුතුය. එවිට ලෝකය පවතින්නේ කෙසේද යනුවෙනි. කිසි දිනක හැම කෙනෙකුම මහාන කිරීමට නොපුළුවන් වන නිසා ඔබ ඒ ගැන කරදර නොවිය යුතුය. මෙවැනි ලෝකයක් පවතින්නේ මුලා වූ සත්‍යයන් නිසාය. එම නිසා එම කාරණය සුළු කොට තැකිය යුතු නොවේ. මගේ වයස අවුරුදු 9ක් වූ විට මා මුලින්ම කළේ ශාමණේර භික්ෂුවක් බවට පත්වීමය. මා මාගේ පුහුණුව ආරම්භ කළේ එවක් පටන්මය. නමුත් එහි ස්වභාවය කෙසේද කියා මම ඒ කාලයේ නොදැන සිටියෙමි. ඒ ගැන සොයාගනු ලැබුවේ පූර්ණ භික්ෂුවක් බවට පත් වූ පසුවය. භික්ෂුවක් බවට පත්වීමෙන් පසු මම බොහෝ සෙයින් ප්‍රවේශම් වූයෙමි. මිනිසුන් විඳින කම්සුවය එතරම් විනෝදාත්මක දෙයක් ලෙස මට නම් නොපෙනුනේ. මා දුටුවේ තුල ඇති දුකය එය හරියට අර ඊතා රසවත් කියා මා දැන සිටි කෙසෙල් ගෙඩියක් විසේදු එකක්සේ දැකීමට සමානය. එහි කතරම් මිහිරි රසයක් තිබුණත් එය කෑමට ආශාවක් ඇතිවුවත් එය කෑම නිසා මරණයට පත්වනු ඇත. මා නිතරම පාහේ කල්පනා කළේ ඒ ආකාරයටය. කෙසෙල් ගෙඩියක් කෑමට සිතක් පහළ වූ සැනින් මම ඒ තුල සැඟවීගත් විස දුටුවෙමි. එම නිසා මට එවැනි දේවල් ගැන ඇති වූ ආශාව ඉවත් කර දැමීමට හැකිවිය. දැන් මේ වයසේදී නම් එවැනි දේවල් කොහොමටවත් මගේ සිත් ගන්නේ නැත. සමහරෙක් නම් මෙම විස නොදකිති. එසේ දකිතත් සමහරුන්ට තමන්ගේ වාසනාව උරාගා බැලීමට අවශ්‍ය වෙයි. ඔබේ අත තුවාල වී ඇත්නම් විස නොඅල්ලන්න. එසේ ඇල්ලුවහොත් එම විස තුවාලය තුළට රිංගනු ඇත. මේ ගැන උත්සාහ කර බැලීමට මගේ සැලකිල්ලද යොමු වී තිබුණේ. භික්ෂුවක් වශයෙන් අවුරුදු 5-6ක් ජීවත් වීමෙන් පසු මම බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කළෙමි. උන්වහන්සේ නම් අවුරුදු 5-6ක පුහුණුවෙන් පසු සියල්ල අවසන් කළසේක. නමුත් මානන් තාම සිටින්නේ ලෞකික ජීවිතය කෙරෙහි ඇලීමක් ඇතිවය. මා ගිහිගේ වෙත යෑමට කල්පනා කළේ ඒ නිසාය. මා එහි ගොස් ස්වල්ප කාලයක් ලෝකය ගොඩනැගිය යුතුය. ඒ මා යම් දැනීමක් හා ඉගෙනුමක් ලබනු ඇත. බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේම පුත් වූ රාහුල කුමරු සිටියේය. මා මේ කරන්නේ ඕනෑවට වඩා තදින් සිටීමක් නොවිය හැකිද? මම වාඩි වී මේ ගැන සෑහෙන කාලයක් කල්පනා කෙලිමි. හා ඒ හැම එකක්ම හොඳයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අර පෙර සිටි බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙකු වේද යන්නයි මා තුල වූ බිය. මා තුලින් නැගී ආ හඬකින් මට පැවසුවේ ඒ බුදුරජාණන් වහන්සේ මෙන් නොවේ මේ බුදුරජාණන් වහන්සේ නම් මඩෙහි එරුණු ඇත යනුවෙන. එම නිසා මම මගේ ලෝකික සිතිවිලි වලට අවනතවීම සඳහා ඉඩක් නොදුනිමි. මා වස්විසූ සයවැනි හෝ සත්වනි අවුරුද්දේ පටන් විසිවෙනි වස් අවුරුද්ද දක්වා මට ඇත්ත වශයෙන්ම මහා ලොකු සටනක් කිරීමට සිදුවිය. මට දැන්නම් පෙනෙන්නේ මගේ මෝනිස්සං අවසන් වී ඇති බවය. එසේ වී ඇත්තේ මා දිගු කලක් තිස්සේ වෙලිතැබීමෙහි නිරත වී සිටි නිසායි. අඩු වයසේ පසුවන භික්ෂූන් හා සාමණේරවරුන් වන ඔබට නම් මෝනිසම් බොහෝ ප්‍රමාණයක් ඇති නිසා ඔබ ඒවා යොදා ගනිමින් ඔබේ තුවක්කුවත් හදා බැලීමට පිළිවන යන බිය මා තුල පවතී. ඔබ එසේ කිරීමට පළමු ඒ ගැන ඉතා හොඳින් සලකා බැලිය යුතුය. කාමාශාව ගැන කතා කළහොත් එය අත්හැර දැමීමට අපහසුය. එය පවතින්නේ කුමන ආකාරයෙන්ද කියා දැක ගැනීමටවත් නොහැක. ඒ සඳහා අප කල යුතු වන්නේ දක්ෂ උපාය මාර්ගයන් යොදා ගැනීමයි. කෑමෙන් පසු දත් අතර කැබලි සිරවන මස් කෑම වැනි කාම සැපතක් ගැන සිතන්න. ඔබ කමින් සිටනේම මස් කා ඉවර වීමටත් පළමු දත් අතර සිර වූ මස් කැබලි ඉවත් කර දැමීම සඳහා දත් කටුවක් යොදා ගැනීමට අවශ්‍ය වේ. දැන් එම කැබලි එළියට ගත් විට ඔබට ටික වේලාවක සුවයක් දැනේ. එවිට තවදුරටත් එම මස් නොකා සිටීමට පවා ඔබ කල්පනා කිරීමට පිළිවන. නමුත් ඒවා දකින විට නොකා සිටිය නොහැක. එම නිසා ඒවායින් ටිකක් නැවතත් කන්නේය. ඒද දත් අතර සිර වේ. එසේ වූ විට නැවතවතාවක් ඒවා ඉවත් කිරීමට සිදුවේ. ඒ තුළින් නැවතවතාවක් සහනයක් ලැබේ. එම සහනය පවතින්නේ නැවතවතාවක් නොකනතෙක් පමණි. ඒ තුළින් සිදුවන සියල්ල එපමණකි. කාම සැපත මෙවැනි දෙයකි. ඒ තුළ මීට වඩා වැඩියමක් නැත. තෙරපීමෙන් ටිකක් පිටකර හරිනතෙක් එය ටිකෙන් ටික ඉහළ නගී. ඔවුන්. අනේ ඇත්තෙන්ම ඒ තුල ඇති සියල්ල ඔන්න එපමණයි. දැන් ඉතින් මේ ගැන මෙතරම් කුලප්පු වන්නේ කුමකටද කියා මට නොවැටහි. මා මෙම දේවල් ගැන කිසිවකුගෙන් ඉගෙන නොගත් අතර ඒවා මගේ සිත තුළට ආවේ භාවනා පුහුණුවේ යෙදෙන විටය. වාඩි වී භාවනා පුහුණුවේ යෙදී සිට විට මම මේ කම්සුවය ගැන මෙනෙහි කර බැලුවෙමි. එය දිමි ගොහටයකට සමාන කරමින් ඒ ගැන මෙනෙහි කර බැලූ යෙමි. යම් කෙනෙකු කෝටුවක්ගෙන දිමි ගොහටයකට අනින විට එම ගොහටයෙන් එළියටත් කෝටුව දිගේ පහළටත් දිව එන දිමියෝ ගොහටයට ඇන්න අයගේ මුහුණට ගොඩ වී ඔහුගේ ඇසුත් කණු සපාකතේ එසේ වුවත් මෙවැනි මිනිසුන්ට තමන් වැටී සිටින අමාරුව තාමත් නොපෙනේ. ඒ කෙසේ වුවත් එයින් බේරී සිටීම අපට අපහසු දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි සඳහන් වී ඇත්තේ යම් කිසිවක ඇති අන්තරාය කලින් දැනගෙන තිබුවහොත් එය කොතරම් හොඳ දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැනගන්නා බවය. අන්තරාදායක ලෙස තවමත් දැක නැති කුමක් වුවත් අප කල්පනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. යමක ඇති අන්තරාය දැක නොමැතිනම් අපට එයින් බේරී සිටීමටද නොහැකිය. වැඩය කෙතරම් අපවිත්‍ර එකක් වුවත් මිනිසුන් එයට කැමැත්තක් දක්වන බව ඔබට පෙනී ගොස් තිබේද? ඒ ආකාරයේ අපවිත්‍ර වැඩ කිරීම සඳහා මිනිසුන් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන නිසා ඒ වෙනුවෙන් ඔවුන්ට යම් ගෙවීමක් පවා කිරීම අවශ්‍ය නැත. වෙනත් ආකාරයේ අපවිත්‍ර වැඩ සඳහා හොඳ වේතනයක් ගෙවුවත් මිනිස්සු ඒවා නොකරති. නමුත් මේ ආකාරයේ වැඩවලට නම් ඔහු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙති. ඒ සඳහා වේතනයක් ගෙවීම වුවද අනවශ්‍යය. එය පිරිසිදු වැඩක් නම් කාරියක් නැත. නමුත් එය කැත වැඩකි. එසේ වුවත් ඔවුන් එයට කැමැත්තක් දක්වන්නේ මක් නිසාද? ඔවුන්ගේ හැසිරීම මේ ආකාරය එකක් නම් ඔවුන් බුද්ධිමත්ය කියා කියන්නේ කෙසේද? මේ ගැන ඔබ කල්පනා කර බලන්න. මෙම ආශ්‍රම භූමියේ ගැවසෙන බල්ලන් ගැන ඔබේ අවධානය කෙදිනක හෝ යොමු වී තිබේද? මෙහි බල්ලන් ගැවසෙන්නේ රංචු පිටිනේ. එකිනෙකා සපාකමින් සතර වටේටම දුවන උන්ගෙන් සමහරෙකුට කොරගසමින් යෑමට පවා සිදුවේ. උන්නෙම සෙල්ලම තව මාසයකින් හෝ දෙකකින් පමණ පටන් ගන්නු ඇත. රංචුව තුලට කුඩා එකකු රෙංගා ගතහොත් ලොකු බල්ලෝ උගේ ඇඟට කඩා පනිති. ඌ එතනින් ඉවතට පැන ගන්නේ කෑමොර දෙමින් කකුලකුත් ඇදගෙනය. නමුත් රංචුව දුවන විට ඌත් කකුලක් කොරගසමින් එම රංචුව පසුපස්සේම දුවයි. කුඩා එකකුවත් ඌ කල්පනා කරන්නේ යම්කිසි දවසක ඌටත් අවස්ථාවක් ලැබෙන බවය. ඌට ඒ වෙනුවෙන් ලැබෙන දෙය අනෙක් බල්ලන් උගේ කකුල සපා කෑම පමණය. රැළට වැටි සිටින මුළු කාලය තුල ඌට එකම අවස්ථාවක්වත් නොලැබී යාමට පිළිවන. ඔබට මෙහි ඇත්ත නැත්ත මේ ආශ්‍රම භූමිය තුලදීම දැකගත හැකිය. මෙම බල්ලන් කෑමර දෙමින් රංචු පිටින් හැම පැත්තටම දුවමින් යන විට මට සිතෙන්නේ උන් මෙනසුන් වූවානම් තුටුගේ කියන බවය. ඔවුන් ඒ ආකාරයට සින්දු කියනු ඇත්තේ ඒ තරම් විනෝදාත්මක දෙයක් ලෙස සිතමිනි. නමුත් ඔවුන් ඒ සඳහා පෙළඹෙන්නේ කුමක් නිසාද යන්න ගැන ඔවුන් තුළ කිසිම හැඟීමක් නැත. ඔවුන් කරන්නේ තමන්ගේ සහජ පෙළඹවීම් පස්සේ දිවීමයි. දැන් ඔබ මේ ගැන ප්‍රවේශමෙන් සිතා බලන්න. ඔබට සැබෑ ලෙස පුහුණු වීමට අවශ්‍ය නම් ඔබේ හැඟීම් තේරුම් ගත යුතුය. උදාහරණයක් වශයෙන් භික්ෂු සාමණේරයන් මොවුන් අතුරෙන් ඔබ ආශ්‍රය කළ යුත්තේ කවුරුන් සමගද? බහුල ලෙස කතා කරන අය ආශ්‍රය කිරීමට ගියහොත් ඔවුන් විසින් ඔබ බහුල ලෙස කතා කරන්නකු බවට පත් කරනු ලැබීමට පිළිවන. ඔබ ඒ අතින් දැන් කතා කරන ප්‍රමාණය වුවත් හොඳටම සෑහේ. ඔවුන් කරන ප්‍රමාණය ඊට වඩා වැඩිය. ඒ දෙකම එකතු වූ විට පිපිරීමක් ඇතිවීම සිකුරුය. මිනිසුන් සතුටු වන්නේ ගොඩාක් කතා කරන එසේම වැදගම්මකට නැති දේවල් ගැන කතා කරන අය ආශ්‍රය කිරීමටය. ඔවුනට එවැනි දේවල් වලට නම් පැය ගණන් වුවත් සවන් දීගෙන සිටිය හැකිය. ධර්මයට සවන් දෙන විට හෝ පුහුණුව ගැන කතා කරන විට ඔවුනට ඒ තුළින් අසාදැන ගැනීමට කිසිවක් නැත. මේට නිදසුනක් වශයෙන් ධර්මදේශනයක් පවත්වමින් සිටින විට සිදුවන දේ පෙන්වා දිය හැකිය. මා නමෝ තස්ස භගවතෝ කියා කීමට පටන්ගත් සැනින් ඔවුන් නින්දට වැටේ හමාරය. එම දේශනයෙන් කිසිම දෙයක් ඔවුන් තුලට නොයයි. ඒවන් යයි කියන තැනට ළඟාවෙත්ම ඔහු හැම එකෙක්ම කරන්නේ ඇස්සර අවදි වෙති. ධර්ම දේශනයක් පවත්වන හැම අවස්ථාවකම මිනිස්සු නින්දට වැටිති. එසේ වූ විට ඒ තුළින් ඔවුනට යහපතක් අත්වන්නේ කෙසේද? ධර්මය සැබෑ ලෙස පුහුණු වන්න වුනම් දේශනාවකට සවන් දුන් පසු තමන් සිටි තැනින් පිට වී යන්නේ ප්‍රබෝධමත් හැඟීමකින් හා දියුණු කරගත් මනසකින් යුතුවය. ඔහු යම් දෙයක් ඉගෙන ගනිති. පුහුණුව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ගේ ගුරුවරයා විසින් දින 6-7කට වරක් තවත් දේශනයක් පවත්වනු ලබයි. ඔබ දැන් පැවිදි වී සිටින නිසා ඔබට මෙම අවස්ථාව ලැබී ඇත. ඔබට ලැබෙන එකම අවස්ථාවත් මෙය වන නිසා මේ ගැන හොඳින් සිතා බලන්න. හැම දෙයක් ගැන සිතා බලා ඔබ තෝරා ගැනීමට යන්නේ කුමන මාර්ගයද කියා සිතා බලන්න. ඔබ දැන් සිටින්නේ නිදහස් සෑයකු ලෙසිනි. මෙතනින් පිටවී ගිය පසු යෑමට අදහස් කරන්නේ කොහාටද? ඔබ සිටගෙන සිටින්නේ ලෞකික මාර්ගය හා ධර්ම මාර්ගය යන පාරවල් දෙක හරස් වන තැනය. ඒ දෙකෙන් කොයි එකක හෝ යෑමට හැකි වුවත් ඒ සඳහා තීරණයක් ගත යුතු කාලය මෙයයි. තෝරා ගැනීම ඔබ සතු කාර්යයකි. ඔබට අවශ්‍ය විමුක්තිය නම් එය ලැබිය යුත්තේ මෙහිදීය. බිහිසුණු රැයක් ඔබ තුල ඇති ඔය බිය දකින්න. රෑ බෝවීමට ඔන්න මෙන්න කියා තිබූ එක් සැන්දෑවක කිසිම හේතුවක් නොමැතිව එසේම කරන්නට යන දේ සම්බන්ධ හොඳ නරක බැලීමට ගියේ නම් ඒ කිසිදාක නොකරන නිසා මම එක් උපස්ථායකයෙකුත් කැටුව එම ගමන යාමට පිටත් වූ යෙමි. මිය යාමට කාලය පැමිණ ඇත්නම් ඔහේ මිය ගියාවේ. මනස ඊතරම් හිතුවක්කාර ලෙස හා අඥාන ලෙස පැවතීමට යන්නේ නම් මා ඔහේ මිය ගියාවේ. මා කල්පනා කළේ ඒ ආකාරයටය. ඇත්ත වශයෙන් නම් එහි යෑම සඳහා මට කිසි වමනාවක් නොතිබුණි. එම නිසා එම ගමන යෑමට මම මගේ මනසට බල කෙලෙමි. මෙවැනි දෙයක් කරන්නට යාමේදී හැම දෙයක්ම හරියන තෙක් බලා සිටියොත් එය කිසි දිනක නොකරනු ඇත. ඒ වෙනුවෙන් ඔබ හැඩගැසෙන්නේ කවදාද? මා යෑමට පිටත් වූයේ අන්න ඒ නිසාය. මා කිසි දිනයක සොහොන් පිටියක ලැබුණගෙන නැත. එහි ගිය පසු මට ඇති වූ හැඟීම් කුමන ආකාරයකක්ද කියා වචන වලින් විස්තර කළ නොහැකිය. මගේ උපස්ථායකයාටත් අවශ්‍ය වූයේ මා සිටි ආසන්නයේම නැවතීමටයි. එසේ වුවත් මම එයට ඉඩ නොදුනිමි. ඔහු මට ඈතින් සිටීම සඳහා අවශ්‍ය කටයුතු ඔහුට සලසා දුනිමි. ඇත්ත වශයෙන් නම් මට අවශ්‍ය වූයේ මගේ තනියට ඔහු මගේ ළඟින්ම සිටුවා ගැනීමටය. නමුත් ඒ සඳහා ඉඩක් නොතබා මම ඔහු ඈතට යවූ යෙමි. මා එසේ නොකළේ නම් සමහර විට මා ඔහුගේ උදව් උපකාර ලබා ගැනීම කෙරෙහි විශ්වාසයක් තැබීමට ඉඩ තිබුණේ. එතරම් බිහිසුණු එකක් වුවහොත් මා අද රැම වුවත් මිය ගියා වේ. මම බියෙන් සිටි නමුත් එය ගණනකට නොගත්තෙමි. එසේ බියෙන් සිටි නමුත් මා තුල ධෛර්යයක් තිබුණි. કોઈ සැටියකින් නමුත් ඔබ අන්තිමේදී මරණයට පත්විය යුතුය. හොඳයි. දැන් ඉතින් අඳුර වැටීගෙන එන විට මගේ අවස්ථාව උදා වීගෙන එන බව දක්නට ලැබුණේ. ඕන් එහි ආවේ මිනියක් කරගහගෙනය. මේ නම් මගේම වාසනාව මිස වෙන මොකක්ද? එසේ වුවත් මගේ දෙපා බිම ගෑවෙන බවක්වත් මට නොදැනුනේ. එතැනින් පිට වී යාමට තද වුවමනාවක් ඇති වූ බව දැනුනේ. ඔවුන් මා සිටි තැනට අවුත් පාංසු කූල කටයුතු සිදු කරන ලෙස මගෙන් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා මා තුළ කැමැත්තක් නොතිබුණි. ඒ නිසා මා කලේ හුදෙක් එතනින් ඉවත්ව යාමයි. ඔවුන් පිටව ගොස් විනාඩි කිහිපයකට පසු යලිත් එතනට පිය නැගූ මට දක්නට හැකි වූයේ ඔවුන් මා නැවතී සිටිතන අසලින්ම එම මිනිය වලදමා මිනිය රැගෙන ඒමට පාවිච්චි කළ උණ බම්බු වලින් මා සඳහා ඇඳක් පිළියෙල කර ගොස් තිබූ බවය. දැන් ඉතින් කරන්නට තිබෙන්නේ කුමක්ද? අහල පහල ගමක්වත් දක්නට නොලැබුණේ. එවැන්නක් තිබූයේ නම් එය කිලෝමීටර් දෙකක් හෝ තුනක් ඈතින්ම විය යුතුය. හොඳයි. මැරෙන්නට නියම නම් මා ඒට සූදානම්. මා ඒ ආකාරයට එඩිතර නොවූයේ නම් එය කුමන ආකාරයකක්ද කියා මා කිසි දිනක දැන නොගනු ඇත. එය මා සැබවින්ම ලැබූ අත්දැකීමක් විය. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වේගෙන එන විට සොහොන් පිටිය මැද්දට වී සිටීමා එතනින් දිව ආයුත්තේ කොහාටද කියා මටම සිතාගත නොහැකි විය. ආ ඒකට කමක් නැහැ. මා ඔහේ මිය ගියාවේ. කොහම වුණත් කෙනෙකු උපදින්නේ මිය යාමටම පමණකි. ඉර බැස ගිය සැනින් එළඹුණ එම රාත්‍රිය මට පැවසුවේ මගේ කූඩාරම් කුටිය තුලට යෑමටය. සක්මන් භාවනාව කිරීම මට කිසිසේත්ම අවශ්‍ය නොවුණේ. මට අවශ්‍ය වූයේ කෝඩාරම් කුටිය තුලට වී සිටීමටය. මිනිය වලදමා තිබූ තැනට යෑමට උත්සාහ කළ නමුත් එය වැළැක්වීම සඳහා යම් දෙයක් මගේ පිටුපස්සෙන් සිට මා ආපසට අදින්නාක් මෙන් දැනුනේ. එය හරියට බියෙන් තැතිගත් මගේ සිතවිලි හා මා තුල තිබූ ධෛර්යය මා සමග සටනක යෙදී සිටින්නාක් මෙන් විය. නමුත් මම එය ඉටු කළෙමි. ඔබ පුහුණුවේ යෙදෙන්නෙහි නම් එය කළ යුතු වන්නේ මෙන්න මේ ආකාරයෙනි. අඳුරු වැටුණු පසු මම මගේ මතුරු දළ තුළට රිංගා ගතිමි. මට හැඟී ගියේ මා සත්මහල් ප්‍රාසාදයක් තුළ සුරක්ෂිතව සිටින ආකාරයකි. වශගත වූ මගේ පාත්‍රය දකින විට පැරණි මිතුරෙකු දැකීමේදී ඇතිවන හැඟීමට සමාන හැඟීමක් මට ඇතිවිය. පාත්‍රය වුවත් සමහර අවස්ථාවලදී ඔබේ මිතුරෙකු වීමට පුළුවන්. එය මා ළඟින්ම තිබීම එක්තරා ආකාරයක අස්වැසිල්ලක් විය. මට මිතුරෙකු වශයෙන් අඩුතරමින්ම පාත්‍රය හෝ තිබුණේ. මම මදුරුතල තුරට වී මුළු රැයම එම මිනියවල දැමූ තන දෙස බලාගෙන සිටියෙමි. මම බිම දිගාවේ නිදා ගැනීමට නොගියෙමි. නිදි කිරමින්ද නොසිටියෙමි. මා කලේ නිශ්ශබ්ද ලෙස වාඩි වී සිටීමයි. නිදා ගැනීම සඳහා අවශ්‍යතාවයක් තිබුණ නමුත් එය කළ නොහැකි වූයේ මා ඊතරම්ම බියටපත් වී සිටි නිසාය. ඇත්තෙම ඔව්. මම ඒ තරමට බියටපත් වී සිටියෙමි. එසේ වුවත් මට එය කළ හැකි විය. මුළු රෑම වාඩිවේ සිටීමට හැකි විය. දැන් මෙවැනි පුහුණුවක් සිදු කිරීම සඳහා ධෛර්යයක් ඇත්තේ කාටද? ඔබත් උත්සාහ කර බලන්න. ලැබෙන්නේ මෙවැනි අත්දැකීම් නම් සොහොන් පිටියක් කරා ගොස් එහි නැවතීමට තරම් නිර්භීතකමක් ඇතිවන්නේ කාහටද? ඔබේ පුහුණුව මේ ආකාරයෙන් සැබෑ ලෙස නොකරන්නෙහි නම් ප්‍රතිඵල ලැබීමක් සිදු නොවේ. එය සැබෑ එකක් බවට පත්වන්නේද නැත. මා මේ වතාවේ නම් කළේ එය නියම ආකාරයටම සිදු කිරීමයි. පසු දිනට එළිය වැටීගෙන එමෙන් තුබූ විට මට සිතුනේ අනේ අපොයි මම නොමැරී තාමත් ජීවත් වී සිටිමි යනුවෙනි. එම මොහොතේ මට ඇති වූ සතුට කතරම්ද කියහොත් රාත්‍රී කාලයේ කිසිසේත් නොමැතිව දිවා කාලයේ පමණක් තිබුණේ නම් ඒ කෙතරම් හොඳද කියා සිතුනේ. මට වමනා වී තිබුණේ රාත්‍රිය මුළුමනින්ම නැති වී ගොස් දිවා කාලයේ පමණක් ඉතිරි වී තිබීමටය. මේ වේලාවේ මා තුල වූ සතුට ඒ තරම්ම ඉමහත් එකකි. මට නොමැරී ජීවත් වීමට හැකි වූ බව සිතුනේ. මටින් පසු කල්පනා වූයේ අනේ ඇත්තටම මෙහි ඇති දෙයක් නැත. මෙහි ඇතොත් ඇත්තේ මගේම බිය පමණයි වෙන කිසිවක් නැත යනුවෙනි. ඉන්පසු පිණ්ඩපාතයේ ගොස් දානයේ වැළඳූ පසු මගේ සිතට සහනයක් ඇතිවිය. ඒ වේලාවේ ගලාගෙන ආ හිරු රැස් වලින් මට උණුසුමක් හා සුවයක් ලැබුණි. කෙටි විවේකයක් ගැනීමෙන් පසු මම ටික දුරක් ඇවිද්දෙමි. ඒ අතර මා තුල පහළ වූයේ මෙවැනි සිතවිල්ලකි. එනම් අද සැන්දෑ යාමේ නම් මා මගේ පාඩුවේ හොඳට භාවනා කළ යුතුය. ඊයේ රාත්‍රියේ සිදු වූ දේ හොඳටම ඇති. සමහර විට ඊට වඩා වැඩි යමක් තවත් සිදු නොවනු ඇත යනුවෙනි. මීට පසු මත්දහන ගෙවී යනවා සමගම සිදු වූ දේ ඔබ දන්නේහිද? ඔය එන්නේ තවත් එකක්. ඒකනම් ඊයටත් වඩා ලොකු එකක්. ඔවුන් එය ගෙනවුත් ආදාහනය කළේ මා සිටින තැන ආසන්නයෙන්මය. හරියටම මගේ කූඩාරම් කුටිය ඉදිරිපසමය. මේකනම් ඊයටත් වඩා බැරෑරුම් තත්ත්වයක්. හොඳයි. ඒකට කමක් නැහැ. මේ මිනිය මෙතනම ආදාහනය කරන්නට ගෙන ආයක මට මගේ පුහුණුව සඳහා උපකාරයක් වේ කියා සිතුවෙමි. කෙසේ වුවත් මම ඔවුන්ට මලවුන් වෙනුවෙන් සිදු කෙරෙන කිසිම ආගමික චාරිත්‍රයක් ඉටු කිරීම සඳහා උපකාර නොකළෙමි. ඒ දෙස බැලීමට පවා පෙරමට අවශ්‍ය වූයේ මුලින්ම ඔවුන් එතනින් පිට වී යෑමයි. මා වාඩි වී මුළුරැයක් තිස්සේම මිනිය පිලිස්සෙන ආකාරය දෙස බලාගෙන සිටීම කුමන ආකාරයකක් වූයේද කියා කීමට අපහසුය. එය වචන වලින් නම් විස්තර කළ නොහැකිය. මා තුළ ඇති වූ බිය මොනම ආකාරයකින්වත් විස්තර කිරීමට නොහැකිය කියා සිටේ. තවද මෙය මහා රාත්‍රියේ සිදු වූක් බවද අමතක නොකළ යුතුය. දැවෙන මලකඳින් නැගුණු ගින්දර රතු පාටටත් කොළ පාටටත් හුරුව දැල් වෙමින් තිබුණි. ඒ මේ අතට වැනමින් මතු වූ ගිනිදල් හිමින් සීරුවේ එකිනෙක වැළඳ ගනිමින් තිබුණි. මට ඒ මලමිනිය ඉදිරියට ගොස් සක්මන් භාවනා කිරීමට අවශ්‍ය වූ නමුත් ඒ සඳහා මගේ සිත යෙදවීම ඉතාමත් අසීරු විය. ඉන්පසු මම ක්‍රමක්‍රමයෙන් මගේ කූඩාරම් කුටිය තුල රිංගා ගතිමි. මගේ නැහැයට පිලිස්සෙමින් තිබූ එම මිනේ මස්වල ගඳ රාත්‍රිය මුළුල්ලේම දැනෙන්නට විය. මේ මෙසේ වූ එක්තරා ආකාරයක සිදුවීම් සැබවින්ම පටන් ගැනීමට පෙරය. ගිනිදල් හිමෙන් සීරුවේ ඔහේ දැල්වෙමින් තුබු අතර මා සිටියේ එම ගින්නට පිටුපාමිනි. මට නිින්ද යයි. කියන දේ අමතක වී ගොස් තිබුණි. ඒ ගැන සිතීමට පවා නොහැකි විය. මගේ දෑසද බීතියෙන් ඇලලී ගොසිනි. මගේ පිහිට සඳහා කිසිවෙක් හෝ නොසිටියහ. එසේ සිටියේ නම් ඒ මාම පමණකි. මට සිදුවී තිබුණේ මා කෙරෙහිම විශ්වාසය තැබීමටය. මෙතනින් පිට වී ගියහොත් යෑමට හැකි වෙන තනක් ගැනද කල්පනා නොවුනි. ඒ කට්ට කරවල රාත්‍රියේ දිව යාමට තනක් හෝ නොතිබුණි. දැන් ඉතින් මම මෙතනම හිඳ මිය යන්නෙමි. මේ සිටින තැනින් නොසෙල්ලෙමි. දැන් සාමාන්‍ය ආකාරයේ සිතක් ගැන බැලුවහොත් එවැනි සිතකට මේ ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වෙයිද? මෙවැනි තත්වයකට මුහුණ පෑමටය කැමැත්තක් දක්වයිද මෙම කරුණු ගැන සිතා බැලුවහොත් ඔබ කිසි දිනක මෙවැනි ගමනක් නොයන්නේය මෙවැනි දෙයක් කිරීම අවශ්‍ය වන්නේ කාහටද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින අධික ශ්‍රද්ධාව නිසා වුවහොත් මිස වෙන මෙවැනි දෙයක් ඔබ කිසි දිනක සිදු නොකරනු ඇත දැන් රාත්‍රී 10 පමණ වරතෙක් මා වාඩි වී සිටියේ එම ගින්නට පිටු පාමිනි. ඒ කුමක්ද කියා හරි වැටහීමක් ඇති නොවුවත් ගින්න දැල්වෙමින් තිබූ මගේ පිටුපස දෙසින් එන යම් ශබ්දයක් ඇසෙන්නට විය. කඩාගෙන වැටුනේ එම මිනී පෙට්ටිය වද්ද. එසේ නොමැතිනම් බල්ලෙකු මිනී ඇදගෙන යාමට උත්සාහ කරනවද්ද නැත. එය එසේ විය නොහැක. ඇසුන ආකාරයට අනුව නම් එය මේ හරකකු බරට පාද තබා එහාට මෙහාට යන විටකදී නැගෙන ශබ්දය වැනි ශබ්දයකි. හා ඉතින් ඒකට මොකද? මා එසේ සිතුවත් එය දැන්නම් එන්නේ මා සිටින දිශාවටය. මේ හරකකුගේ පාදවලින් මෙන් බරට නැගෙනම ශබ්දය. එය එවැනි දෙයක් නම් නොවේ. ඉදිරියට එමෙන් තිබූ පාදවලට පෑගී කොළ පොඩි වෙන හඬ ඇසුනි. මා දැන්නම් සූදානම් වී සිටියේ ඕනෑම දෙයක් සිදුවීමට ඉඩදී බලා සිටීමටය. එසේ නොකර මා කොහේ යන්නද? කෙසේ වුවත් එය මා ඉදිරියටම නොපැමිණ තරමක් දුරින් වටේට කරකී මගේ උපස්ථායකයා සිටි දෙසට ගමන් කරන්නට විය. ඉන්පසු තද නිශ්චලතාවයක් පැවතිනේ. ඒ ආදය කුමක්ද කියා කීමට නොහැකි විය. එසේ වුවත් ඒ ආකාරයට සිදුවිය හැකි බොහෝ දේවල් ගැන මට එම වෙලාවේ මතක් වූයේ මා තුළ තිබූ බිය නිසාය. ඉන්පසු සිදු වූ දේ මට හිතෙන ආකාරයට අනුව සිදු වූයේ ඊට පෑ භාගයකට පමණ පසුවය. එම අඩි ශබ්දයේ උපස්ථායකයා නැවතීහුන් පැත්තේ සිට මා දෙසට නැවතත් එන්නට විය. එය හරියටම මිනිසෙකුගේ අඩි ශබ්දයට සමාන විය. එය මේ වතාවේ නම් එන්නේ හරියටම මා වෙතටමය. මා යටකරගෙන යාමට එන්නාක්සේ මා වෙතටම එයි. මම මගේ දෙනත වසා ගතිමි. ඒවා විවෘත නොකෙලිමි. වසාගත් මෙම දෙනතින් යුතුව මම මිය යන්නෙමි. ටිකෙන් ටික මා වෙතට ලං වූ එය ගල් ගැසුණාක් මෙන් හිටි හැටියේම නතර විය. දැන් මට දැනුනේ එය පිලිස්සුණු තම අත් දෙක මා පියවාගෙන සිටි දෙනෙත් ඉදිරියේ ඉස්සරහටත් පස්සටත් වරන බවය. අපෝ මේනම් ඇත්තෙන් එයම තමයි. මට හැම දෙයක්ම අමතක විය. බුද්ධ ධම්ම සංඝ යන හැම දෙයක්ම අමතක විය. හැම දෙයක් අමතක වූ මා තුළ ඉතිරිව තිබුණේ ගැට්ටටම පිරේගත් බිය පමණයි. මගේ සිතවිලි වලට වෙනත් දෙයක් කරා යෑමට නොහැකි විය. සිත තුළ පැවතියේ බිය පමණක්මය. මා උපන්නේකට උපන් තේකට මෙවැනි බියක් කිසි දිනක අත්දැක නැත. බුද්ධ හා ධම්ම අතුරුදහන් වී තිබුණේ. ඒවාට සිදුවයේ කුමක්ද කියා නොදෙනුනේ. තනිකර බියෙන් පිරී තිබූ මගේ පපුව බෙර ඇසකට සවි කිරීම සඳහා තදින් අදගස් සමක් මෙන් විය. මාදැන් ඉතින් එය එසේ තිබීමට ඉඩහැරියේ ඒ ගැන වෙන කිසිවක් කළ නොහැකි වූ නිසාය. මා වාඩිවේ සිටියේ මගේ ඇඟ බිම ගෑවෙන නොගෑවෙන තරමටය. එසේ සිටි මම සිදුවන දෙය සන්ටුහම් කර ගනිමින් සිටියමි. වතුර පෙර වූ බදුමක් බඳුනක් ආකාරයෙන් මම විශාල භීතියකින් පිරී සිටියෙමි. භාජනය සම්පූර්ණයෙන්ම පිරෙන තෙක් වතුර පුරවා ඒට නැවත වතාවක් වතුර පෙරවීමට ගියොත් එම බඳුන පිටාර ගලයි. මා තුල වර්ධනය වෙමින් තිබූ බියත් ඒ තරමටම විශාල වූ හේයින් එය කරපෙත්තටම නැග ඒ තුලින් පිටාර ගැලීමක් සිදු විය. ඒ කෙසේ වෙතත් මා මෙතරම් භයවන්නේ කුමකටද? මෙම ප්‍රශ්නය අසන ලද්දේ මා තුලින් නැගුණ යම් හඬකිනි. තවත් හඬක් ඊට පිළිතුරු වශයෙන් පැවසියේ මා භය මරණයටයි අනුවෙනි. ආ ඒක එහෙමනම් කෝ එම මරණය? ඒ ගැන මෙතරම් සන්ත්‍රාසයක් ඇති කරගන්නේ කුමකටද? මරණය තිබෙන්නේ කොහේද කියා බලන්න. එය තිබෙන්නේ කොහේද? ඇයි එය ඇත්තේ ඔබ තුලම නොවේද? එය ඇත්තේ මා තුලම නම් එයින් බේරීම සඳහා මා පැන යන්නේ කොහාටද? මා දිව ගියත් මිය යනු ඇත. නැවතී සිටියත් මිය යනු ඇත. මරණය පවතින්නේ මා තුලමය. එම නිසා මා කොතැනක ගියත් එය මා පසුපස එනු ඇත. දිවගොස් එයින් බේරී සිටීමට හැකිතනක් නැත. මා බියටපත් වූවත් නැතත් මරණය සිදුවන ආකාරයටම සිදුවේ. මරණයෙන් බේරීම සඳහා පැන යාමට හැකි තැනක් නැත. මා මේ ආකාරයට කල්පනා කළ සැනින් මගේ දෘෂ්ටිය සෑම අතකින්ම වෙනස් වන්නට විය. කෙනෙකුගේ අතගෙන එය පැත්ත පෙරලා දුටුවාක් මෙන් මගේ බිය ඊට පහසුවෙන් හා මුළුමනින්ම අතුරුදහන් විය. ඇත්ත වශයෙන්ම එය පුදුමාකාර දෙයක් විය. ඊතරම් විශාල වශයෙන් තිබූ එම බිය ඒ ආකාරයෙන් අතුරුදන් වීම ඒ තුලින් පහළ වූයේ කිසිම බියක් නැති තත්වයකි. දැන් මට දැනේ ගියේ මගේ මනස ඉහළට ඉහළට ගොස් මා වලාකුල් අතර රැඳී සිටින්නාක් මෙනි. මා බිය පරදවා ජයග්‍රාහක ලෙකින් සිටි මේ අවස්ථාවේ වරසාවක් පතිත වන්නට විය. ඒ තරම් දැඩි සුළඟක්ද පැවති හේයින් එය කුමන ආකාරයේ වරසාවක්ද කියා කිව නොහැකි විය. නමුත් දැන් මා මරණයට නම් බය නැත. ගස්වල අතුනමා උඩට කඩා හැරෙන බවක් පෙනුන නමුත් මට ඒ ගැන බියක් ඇති නොවුනි. මම එම දේවල් ගණනකටවත් නොගත්තෙමි. අකලට වැටෙන වැස්සක් මෙන් එම වැස්ස කඩා හැරෙන්නට විය. ඇත්ත වශයෙන්ම ඒ තරම් තද වරසාවකි. හැම දෙයක්ම තෙමේ තිබුණ බැව් එම වැස්ස නවතින්නත් නවතිනවත් සමගම දැක ගන්නට හැකි විය. මම නිසල්මනේ වාඩි වී සිටියෙමි. වැස්ස නිසා හොඳටම තෙතබරිත වේ සිටීමා ඊළඟට කලේ කුමක්ද? මම හඳා වැටුණෙමි. මගේ දෙකම් මුල් දිගේ පහළට කඳුළු රූරා බසින්ත විය. මායසේ හඬන ගමන් කල්පනා මෙසේය. කල්පනා කළේ මෙසේය. මා ඒතාක් කවුරුත් නැති අනාථයෙකු මෙන් එසේ නොමැතිනම් අත්හැර දමාගිය දරුවෙකු මෙන් වාඩි වී කිසිවකට අයිතියක් නැති පිටු වහලකු මෙන් වැස්සට තෙමෙන්නේ කුමක් නිසාද මට තවදුරටත් මෙසේ කල්පනා විය. දැන් මේ වේලාවේ සුවපහසුයෙන් තම නිවෙස් තුල සිටින අය නම් මේ ආකාරයට වාඩි වී රෑ පුරා වැස්සට තෙමෙන භික්ෂුවක් සිටිතේ කියා සිහිනැන්වත් නොසිතනු ඇත. මා මේ කරන දේහි තේරුම කුමක්ද යනුවෙනි. මේ ආකාරයෙන් කල්පනා වූ මට මා ගැනම කනගාටුවක් ඇති වූ හේන් මගේ දෙනතින් කඳුළු කඩා හැලෙන්නට විය. ඒ කොයි හැටි වෙතත් මෙම කඳුළු නම් එතරම් හොඳ දෙයක් නොවේ. එම නිසා ඒවා ඉවරවන තෙක් ඔහේ ගලාගෙන ගියාවේ. මා පුහුණු වූයේ ඔන්න ඔය ආකාරයටය. දැන් මේ ළඟට සිදු වූ දේවල් ගැන විස්තර කළ යුත්තේ කෙසේද කියා මම නොදනිමි. මම වාඩි වුනේමි. වාඩි වී අවධානයේ යොතුව සිටියෙමි. මා මගේ හැඟීම් පරාජයට පත් කිරීමෙන් පසු හුදෙක් වාඩි වී මා තුල පහළ වූ විවිධාකාර දේවල් දෙස බලන්නට විය. ඊතරම් විශාල ප්‍රමාණයක් වූ එම දේවල් මොනවාද යන්න ගැන දැනගැනීමට හැකිවුවත් ඒවා විස්තර කිරීමට අපහසුය. මට දැන්නම් මේ ගැන මතක් වන්නේ බුදුරජාණන් වහන්සේගේම වචනයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ප්‍රඥාවන්තයා තමන් විසින්ම දැනගනු ලබයි යන වචනයි. මහා වරසාව මැද්දේ මා විදි එම දුක අත්දැකීමට මා සමග එහි සිටියේ කවුද? එය දැනගත හැකි වූයේ මටම පමණය. මා තුල ඊතරම් විශාල ප්‍රමාණයකින් පැවති බිය අතුරුදන් වී තිබුණි. එය දැකගනු ලැබුවේ මා විසින්ම මිස වෙන කවුරුන් විසින්ද? එය නගරයේ තම නිවෙස්වල රැඳීහුන් අයට දැකගත නොහැකිය. එම අත්දැකීම මා විසින්ම ලැබුවකි. මාය පැවසුවත් ඔවුනට එය සැබෑ වශයෙන් දැනගත නොහැකිය. එසේ වන්නේ එය එක් එක් පුද්ගලයා විසින් තනි තනියෙන් අත්දැකිය යුතුයක් වන නිසාය. මේ ගැන මා කළ මෙනෙහි කිරීම වැඩි වූ තරමට එය වඩාත් පැහැදිලි විය. හිරි උදාවනවා සමගම මගේ විශ්වාසය තව තවත් දැඩි බවට හා ශක්තිමත් බවට පත්විය. අරුණලු වැටීමත් සමග මා ඇස්සර බැලූ විට මට දක්නට ලැබුණේ හැම දෙයක්ම කහපාටට හැරී ඇති බවය. මුත්‍රා කිරීමට යාමේ අවශ්‍යතාවයක් රෑ කාලයේ තිබූ නමුත් ඒ ගැන හැඟීම ක්‍රමයෙන් ඉවත් වී ගොස් තිබුණි. උදෑසන මා වාඩි වී සිටි තැනින් නැගී සිටි විට මට දැකගත හැකි වූයේ සමහර දිනවල උදේ පාන්දරින්ම දැකීමට හැකි හිරු රස්මෙන් මාදුටු හැම පැත්තක්ම කහපාටට හැරී ඇති බවය. මුත්‍රා කිරීමට ගිය විට මුත්‍රාවල ලේ දක්නට ලැබුණේ. මේ මොකද මගේ මුත්‍රා නාලය පැලී ගොස් වද්ද නැත්තම් එයට වෙනත් දෙයක් සිදු වෙලාද මට එක්තරා ආකාරයක බියක් ඇති විය. ඔව්. එහි ඇතුළත ඇත්ත වශයෙන්ම ඉරීගස් තිබීමට පිළිවන. දැන් ඉතින් එසේ වූහොත් මා මක් කරන්නද? එය ඉරී ගොස් තිබේ. දැම් එම දේ සිදු වී හමාරයි. ඒ ගැන දොස් කිව හැක්කේ කාටද? එවිටම මා තුලින් නැගී ආ හඬක් මට එකවරම පැවසුවේ එය ඉරී ඇත්නම් එය සිදු වී හමාරයි. මිය යාමට සිදු වූහොත් මම මිය යමි. මා කලේ මෙතන වාඩි වී සිටීම පමණය. මම වරදක් කරමින් නොසිටියෙමි. එය පුපුරා යන්නට ආසන්න නම් එසේ වූවා වේ. එම හඬ නැවතත් පැවසුවේ ලෙසිනි. මගේ මනස එයහා සමගම වාද කරමින් සටන් කරමින් ඇති බවක් දක්නට ලැබුණි. එක් පැත්තකින් ආහඬක් පැවසුවේ මේක නම් මහා භයානක දෙයක් යනුවෙනි. ඊට විරුද්ධ වූ තවත් හඬක් පැවසුවේ එය අභියෝගයට ලක් කරන්න, එසේම නිෂ්පභා කර දමන්න යනුවෙනි. මගේ මුත්‍රා තනිකරම ලේ පැහැයෙන් යුක්ත විය. දැන් ඉතින් මා බෙහෙත් සොයන්නේ කොහෙන්ද? මම ඒවා ගැන කරදර නොවෙමි. කොහම වුණත් බෙහෙත් සඳහා පැලෑටි කැපීම භික්ෂූන්ට ඇවතක් සිදුවන දෙයකි. මා මැරෙනවා නම් මැරෙයි. ඉතින් ඒකට මොකද? ඒ ගැන කරන්නේ වෙන කුමක්ද? මේ ආකාරයෙන් පුහුණු වන විට මා මිය යන්නේ නම් මා ඊට සූදානම්. යම් නරක දෙයක් කරමින් සිටන විට මියගිය හොත් එය නරක දෙයකි. නමුත් මේ ආකාරයට පුහුණුවේ යෙදමින් සිටින විට මිය යන්නේ නම් මායිට සූදානම්. ඔබ ඔබේ මනෝභාවයන් පසුපස නොයා යුතුය. ඒ සේවීමට නම් ඔබ පුහුණුවේ යෙදිය යුතුය. මෙම පුහුණුවට ජීවිතය පරදුවට තබා ක්‍රියා කිරීම ඇතුළත් වෙයි. ඒ සඳහා බඩු තරමෙන් දෙවරක් හෝ තුන්වරක් හඬා තිබිය යුතුයි. ඔව් ඒක හරි. ඒ තමා නියම පුහුණුව. ඔබට නිදිමත ගතියක් දැනී ඇලවී සිටීමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන්න. ඇලවීමට පළමු එම නිදිමත ගතිය පළවා හරින්න. එසේ වුවත් ඔබ හැමදෙනා දෙස බලන්න. පුහුණු වන්නේ කෙසේද කියා කිසිවෙක් හෝ නොදනිති. පිණ්ඩපාත චාරිකාවේ යෙදී ආපසුවිත් දානය වැළඳීමට පෙර ප්‍රත්‍යවේක්ෂාවේ යෙදෙන බොහෝ අවස්ථාවල ඔබට ඔබේ මනස සංසුන් කර ගැනීමට නොහැකි වන්නේ එය පිස්සු වැටෙනු බල්ලොකුමෙන් පවතින නිසාය. සාගින්න ඒ තරමට බලවත් නිසා කටින් කෙලපවා වැగిරේ. ඔබ සමහර විට ප්‍රත්‍යවේක්ෂාවේ නොයේදී කෙලින්ම වළඳන්නේය. එනම් විනාශකාරී තත්වයකී මනස තැම්පත් නොවන්නේ නම් ඉවසීමෙන් යුතුව පාත්‍රය පසක තබා නොවලඳා සිටින්න. ඔබ ඔබටම පුහුණුවක් ලබා දෙන්න. අභ්‍යාසයක් ලබා දෙන්න. පුහුණුව යනු එයයි. ඔබ හුදෙක් ඔබේ මනසට අවශ්‍ය වන ආකාරයට කටයුතු නොකරන්න. පාත්‍රය පැත්තක තබා එතනින් නැගිට යන්න. දානය වැළඳීමේ අවශ්‍යතාවයට ඉඩක් නොදෙන්න. වැළඳීම සඳහා එතරම් අවශ්‍යතාවයක් තිබියදී මනස ඒ ආකාරයට තාමත් හිතුවක්කාර නම් එයට වැළඳීමට ඉඩ නොදෙන්න. ඒ සඳහා ඇතිවන කෙලවැගිරීම නවතින්නේ එවිටය. ආහාර සඳහා කිසිවක් නොලැබෙන බව දැනගන්නා ක්ලේශයෝ බියටපත් වේ. ඒවා ඊළඟ දිනයේදී ඔබට කරදර කිරීමට තරම් එඩිතර නොවනු ඇත. එසේ වන්නේ ආහාර පිණිස කිසිවක් නොලැබී යෑමට ඉඩ ඇති නිසාය. ඔබට මේ සම්බන්ධයෙන් මා විශ්වාස කළ නොහැකි නම් ඔබම උත්සාහ කර බලන්න. මිනිස්සු මෙම පුහුණුව කෙරෙහි විශ්වාසයක් නොතපති. එය සැබෑ ආකාරයෙන් සිදු කිරීමට ඔහු ධෛර්යමත් නොවේති. තමන්ට කුසගින්නේ සිටීමට සිදුවේ. මිය යාමට සිදුවේ යන බිය වුන් තුල පවතී. මෙම පුහුණුව ගැන උත්සාහ නොකර සිටින විට එය මොන ආකාරයකක්ද කියා දැනගත නොහැකිය. අප අතරේ සිටින බොහෝ දෙනෙකු ඒ ගැන උත්සාහ නොකරන්නේත් එය අත්හදා නොබලන්නේත් ඔවුන් තුළ ඇති මෙම බිය නිසාය. වැළඳීම වැනි දේවල් ගැන කතා කරන විට මා ඒවා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් බොහෝ දුක් විඳ තිබේ. එම නිසා මම එවැනි දේවල් ගැන හොඳින් දනිමි. එසේ වුවත් එය එතරම් ගණනකට නොගත යුතු සුළු දෙයක් පමණි. එම නිසා මෙම පුහුණුව යම් කෙනෙකුට එතරම් පහසුවෙන් ඉගෙන ගත හැකි දෙයක් නොවේ. දැන් මෙන්න මේ ගැන සිතා බලන්න. හැම දෙයකටම වඩා වැදගත් දෙය කුමක්ද? ඒ තමා මරණය. ඒ මිස වෙන කිසිවක් නොවේ. ලෝකයේ පවත්නා දේවල් අතරින් ඉතාමත්ම වැදගත් දේ මරණයයි. මේ ගැන සිතා බලන්න. පුහුණුවේ යෙදී බලන්න. විමර්ශනය කර බලන්න. ඇඳ ගැනීම සඳහා වස්ත්‍ර නොතිබුවද ඔබ මිය නොයන්නේය. විට සැපීමට පුවක් නොතිබුවද ඉරීම සඳහා දුක්මට නොතිබුවද ඔබ මිය නොයන්නේය. නමුත් බත්හා ජලය නොමැතිනම් ඔබ මිය යන්නේය. මේ ලෝකේට නැතිවම බැරි දේවල් ලෙස මා දකින්නේ මෙන්න මේ දෙකයි. ශරීර පෝෂණයට බත්හා ජලය අවශ්‍ය වේ. මා තුළ වෙනත් දේවල් කෙරෙහි සැලකිල්ලක් නොපැවතියේ නිසායි. මේවායෙන් කෙතරම් ප්‍රමාණයක් ලැබුණත් මම හුදෙක් සෑහීමටපත් වූයෙමි. බත්හා වතුර ලැබෙන තාක්කල් එය මගේ පුහුණුව සඳහා ප්‍රමාණවත් විය. මම එයින් සෑහීමටපත් වුනේමි. ඔබට මේ ප්‍රමාණවත් නොවේද. ඔය අනෙකුත් දේවල් වැලිමනත් ඒවායි. ඒවා ලැබුණත් නොලැබුණත් ඒ තරම් වැදගත් නැත. ඒවා සපයා ගැනීමට හැකිව්වත් නොහැකිව්වත් එය ගණන් ගත යුතු දෙයක් නොවේ. සැබෑ වශයෙන්ම වැදගත් වන දේවල් බත් හා ජලය පමණයි. මේ ආකාරයට ජීවත් වුවහොත් මගේ පණ ගැටගසා ගැනීමට හැකි වෙයිද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. මේ ලැබෙන දෙය ජීවිතය ගැටගසා ගැනීම සඳහා හොඳටම සෑහේ. මට කොයි ගමකින් වුවත් එක් ගෙතරකින් අඩුතරමින් බත් පිට බැගින් වුවත් නොඅනුමානව ලැබෙනු ඇත. සාමාන්‍ය පරිදි ජලය ලබාගත හැකි. මට මේ දෙක හුදෙක්ම ප්‍රමාණවත් වේ. මට විශේෂ ආකාරයේ සමෘද්ධිමත් භාවයක් ලැබීමට අවශ්‍ය නොවුනි. මෙම පුහුණුව ගැන සලකා බලන විට හොඳ හා නරක දෙක සාමාන්‍ය වශයෙන් සමතාවයෙන් යුතුව පවතී. එම නිසා එය සිදු කිරීමට හා පුහුණු වීමට ඔබ තුල එඩිතර බවක් තිබිය යුතුය. ඔබ කෙදිනක හෝ සුසාන භූමියකට ගොස් නැත්නම් ඒ සඳහා හුරු විය යුතුය. රාත්‍රියේ කාලයේ යෑමට නොහැකි නම් දවල් කාලයේ යන්න. ඉන්පසු අඳුර වැටුණායින් පසු පවා නැවතීමට හැකිවන පරිදි එහි යන වේලාව ටිකෙන් ටික ප්‍රමාද කිරීමට පුරුදු වන්න. මෙම පුහුණුවේ ප්‍රතිඵල දැක ගැනීමටත් ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමටත් හැකිවන්නේ එවිටය. මේ මනස මේ වන විට ජීවිත වාර කතරම් ගණනක් මුලාවට පත් වූයේද යන්න ගැන දන්නේ කවුරුන්ද? අපට අවශ්‍ය වන්නේ අප අකමැති හෝ ආදරය නොකරන කුමක් හෝ වේවා මගහැර සිටීමටයි. එසේ වන්නේ අපේ ගැන බියවන නිසාය. එසේ කරමින් පවසන්නේ තමන් පුහුණුවන බවය. මෙය පුහුණුව යනුවෙන් හැඳින්විය නොහැක. සැබෑ පුහුණුව සඳහා ඔබ ඔබේ ජීවිතයේ වුවද පරදුවට තබන්නෙහිය. පුහුණුවීම සඳහා සැබවින්ම නිශ්චය කරගෙන ඇතනම් ඔය සුළු දේවල් කෙරෙහි තැපීමක් නකර තැකීමක් කරන්නේ කුමටද මට ලැබුණේ ස්වල්පයක් පමණයි ඔබට ඊට වැඩියෙන් ලැබී තිබේ ඔබ මා සමග දබර කරගත් නිසා මම ඔබ සමගත් දබර කර ගනිමි වැනි කිසිවක් මා තුළ නොවූයේ මා ඒවා ගැන නොතැකූ නිසාය අනුන් කුමක් කළද එය ඔවුන්ගේ වැඩකි. මම වෙනත් ආශ්‍රම සොයා යෑම වැනි දේවල් වල පැටලීමට නොගියමි. මම අනුන් පුහුණු වන්නේ කතරම් උසස් මට්ටමකින්ද නැතහොත් පහත් මට්ටමකින්ද යන්න ගැන තැකීමක් නොකර සිටියෙමි. මම මා කරමින් සිටි දෙය ගැනම වග බලා ගත්තෙමි. මගේ පුහුණුව මා නොබියව සිදු කළේ ඒ ආකාරයෙනි. එම පුහුණුවට ප්‍රඥාව හා විදර්ශනා ඥානය මා තුල පහළ කරවීමට හැකි වූයේ ඒ නිසාය. ඔබේ පුහුණුව නිසිතනට අවතීර්ණ වුවහොත් ඔබ ඇත්තෙන්ම පුහුණු වන්නේහිය. ඔබ රෑදවල් නොලබා රෑදවල් නොබලා පුහුණු වන්නේහිය. මා කරන්නේ රාත්‍රී කාලය නිශ්චලව පවතින විට වාඩි වී භාවනා කිරීමයි. ඉන්පසු මම එයින් නැගිට සක්මනේ යෙදෙමි. මේ මාරුවෙන් මාරුවට අඩුතරමින් රැයකට දෙතුන් වාරයක්වත් කරමි. මම සක්මනේ යෙදී සිට වාඩි වෙමි. නැවත තව ටිකක් වැඩිපුර සක්මන් කරමි. මට එය එපා නොවුනි. මම එයින් සතුටක් වින්දිමි. සමහර විට පොදවැස්සක් පවතින විට මට මතක් වූයේ මා කුඹුරු වැඩවල යෙදී සිටියේ පැරණි වකවානුවයි. මගේ ඇඳුම් පෙරදින පැවති වැස්සෙන් තවමත් තෙත බරිත වී තිබුණත් මම ඊළඟ දිනයේ උදෑසනින්ම අවදි වී එම තෙත ඇඳුම් නැවත වතාවක් ඇඟලා ගත්තෙමි. ඉන්පසු මගේ නිවස තිබූ තැනින් පහළට ගිය මට ගාලේ බැඳ සිටි හරකා ඉන් පිටත ගැනීමට සිදුවිය. මට ඒ වෙලාවේ දැකගත හැකි වූයේ හරකාගේ බෙල්ල පමණය. එසේ වූයේ එම ස්ථානය මඩ ගොහරුවක් වී තිබූ නිසාය. හරකාගේ කඹය ඇල්ලූ විට එය ගොමවලින් නැහැවී ගොස් තිබුණි. ඒ මදිවාට වූ උගේ වලිගය ගසා දැමූ විට මගේ අඟ පුරාම ගොම විසිවිය. ධාවන ක්‍රීඩකයෙකුගේ පාදමෙන් මගේ පාද රිදෙන්නට වූ විට මා ඇවිද ගියේ ජීවිතය මෙතරම් කටුක වී ඇත්තේ මක් නිසාද යනුවෙන් කල්පනා කරමි. මා දැන් මෙතන මේ කරන්නේ ඇවිදමින් භාවනා කිරීමය. ඒ නිසා මේ පොද වැස්ස මොකද්ද? මම මගේ භාවනාව ගැන ධෛර්යමත් වූයේ මෙන්න මේ ආකාරයට කල්පනා කරමිනි. පුහුණුව ධර්ම ප්‍රවාහය හා සම්බන්ධ වී යත්නම් එය කිසිවකට සමකල නොහැක. ධර්මය පුහුණු වන අයෙකු විඳින දුකට සමාන අන් කිසිම දුකක් නැත. එසේම එවැනි අයක තුල පවතින සතුටට සමාන වෙනත් කිසිම සතුටක්ද නැත. ධර්මය පුහුණු වන අයක තුල පවතින උනන්දුවට සමාන කිසිවක් නැත. එසේම පුහුණුව කෙරෙහි දක්වන කම්මැලිකමට සමාන කිසිවක්ද නැත. අපාතර සිටින උන්ගෙන් ඉහළින්ම සිටින්නේ ධර්මය පුහුණුවන අයයි. ඔබ සැබෑ ආකාරයෙන් පුහුණු වුවහොත් එය දැක ගැනීමට තරම් ආශ්චර්යමත් දෙයක් කියා මා පවසන්නේ නිසාය. නමුත් අප බොහෝ දෙනා පුහුණුව ගැන කතා කරන්නේ ඒ තුල යෙදීමෙන් පසු හෝ එය සාර්ථක කර ගැනීමෙන් හෝ නොවේ. එයත් හරියට අර තමන්ගේ ගෙයි වහලේ එක් පැත්තකින් තෙමන නිසා ගෙයි අනෙක් පැත්තට වේ නිදා ගන්නා මිනිසාගේ ක්‍රියාවට සමානය. ඒ පැත්තට ඉරව්ව වැටෙන විට ඔහු නැවතත් අනෙක් පැත්තට මාරු වේ. ඔහු නිතරම කල්පනා කරන්නේ අනෙක් අයගේ නිවෙස් වැනි නිවසක් මටත් ලැබෙන්නේ කවදාද යනුවෙනි. වහලයේ හැම පැත්තකින්ම තෙමෙන්නට පටන් ගතහොත් ඔහු කරන්නේ තමන් සිටින තැනින් නැගිට නිවසින් බැහැර යාමයි. කොයිම දෙයක් වුවත් මේ ආකාරයට නොකළ යුතු නමුත් බොහෝ මිනිසුන් ක්‍රියා කරන්නේ ඒ ආකාරයටය. දැන් අපේ මෙම මනස එසේම ක්ලේශයෙන් ඒවා මඟ පෙන්වන ආකාරයට කටයුතු කිරීමට ගියහොත් අපට කරදර ඇති වේ. ඒවා අනුගමනය කිරීම වැඩිවන තරමට පුහුණුවේ පිරිහීමත් වැඩි වේ. පුහුණුව සැබෑ ආකාරයෙන් සිදුවන විට ඔබ තුල පවත්නා ධෛර්යය ගැන ඔබ පුදුම වනු ඇත. අනෙක් අය පුහුණුවත් නොවුවත් ඒ ගැන නොතකා ඔබ ඔබේ පුහුණුව නොකඩවා කරගෙන යන්න. ඔබ කරන දෙය පුහුණුව යයි පැවසීමට පෙර ඔබ ඔබ දෙස බැලිය යුතුය. පුහුණුව සැබෑ ආකාරයට සිදුවන්නේ නම් ඔබේ මනස තුල ගැටුම් නොපවතී. ඒ තුල ඇත්තේ ධර්මය පමණයි. ඔබට තවමත් හුරු නැති හෝ අඩුවක් ලෙස දැනෙන යම් තැනක් ඇත්නම් ඔබේ සැලකිල්ල යොමු විය යුත්තේ අන්න එතනටය. එම తত্ত্বය තවමත් निराකරණය නොවී යත්නම් ඔබේ වෑයම අත් නොහරින්න. ඔබ එක් දෙයක් අවසන් කළ පසු තවත් එකක හිරවන්නේහිය. එම නිසා ඒද අවසානයට පත්වන තෙක් ඔබේ කාර්ය දිගටම කරගෙන යන්න. ඔබ හිරවන්නේ කොතැනකද? එය निराකරණය වන තෙක් වෑයම් කරමින් සිටින්න. එම වෑයමත් නොහරිමින් එහි අවසානයක් දකින තෙක් සෑහීමකටපත් නොවන්න. ඔබේ මුළු අවධානය එම කරුණ කෙරෙහිම යොදවන්න. වාඩි වෙමින් සිටියත්, ඇලවි හෝ ඇවිදිමින් හෝ සිටියත්, ඒ දෙසම බලා සිටින්න. එය කල යුතු වන්නේ හරියට අර තමන්ගේ කුඹුරු වැඩ තවමත් අවසන් කිරීමට නොහැකි වූ ගොවියෙකුගේ ආකාරයෙනි. ඔහු හැම අවුරුද්දකම ගොවිතැන් කරන නමුත් මේ අවුරුද්දේ එසේ කිරීමට ඔහුට නොහැකි විය. එම නිසා ඒ ගැන නිතරම කල්පනා වන හේන් ඔහුගේ සිතට සැනසීමක් නැත. වැඩ අවසං කළ යුතුව තුබූ නමුත් තවමත් අවසං වී නැත. තමන්ගේ මිතුරන් සමග සිටින විට පවා ඔහුට කිසි ස්පාසුවක් නැත. ඔහුගේ සිතට නිතරම එන්නේ අවසන් නොවූ එම වැඩ කොටසයි. තවත් ආකාරයකට කිවහොත් නිවසේ ඉහළ මාලය තුල තම අත දරුවා තනිකර දමා පහළ සිටින සතුන්ට කෑම දැමීමට යන මවකගේ සිතෙහි පවතින්නේ ඒ දරුවා ගැන සිහියයි. ඒ ඔහු බිමට ඇද වැටෙතැයි යන බිය නිසාය. එය ඒ ආකාරයටම අපට හා අපේ පුහුණුවටත් අදාළ වේ. අපට කිසි දිනක අපේ පුහුණුව අමතක නොවේ. අප වෙනත් වැඩවල නිරත වී සිටීමට හැකි වුවත් අපට අපේ පුහුණුව කිසි විටක අමතක නොවේ. වෙනත් වැඩවල යෙදීමට හැකි වුවත් අපේ පුහුණුව අපේ මතකයෙන් ඈත් නොවී පවතී. එය රෑ කාලයේ වුවත් දහවල් වුවත් අප සමග නිරන්තරයෙන්ම පවතී. ඔබ සැබෑ අන්දමින් ඔබේ පුහුණුව දියුණු කිරීමට යන්නෙහි නම් එය සිදු කළ යුතු වන්නේ මේ පරිද්දෙනි. පුහුණුව ආරම්භයේදීම ඔබට කරුණු කියා දීමටත් අවවාද දීමටත් ඔබ ඔබේ ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඒවා වටහා ගැනීමෙන් පසු පුහුණුව සිදු කරන්න. ගුරුවරයාගේ උපදෙස් ලැබුණු පසු ඒ අනුව කටයුතු කරන්න. පුහුණුව ගැන අවබෝධයක් ලැබූ පසු ගුරුවරයාගේ ඉගැන්වීම තවදුරටත් අවශ්‍ය නැත. ඔබේ පුහුණුව ඔබම කරන්න. සිහිය යහපත් ලෙස නොපවතින විට නොයසේනම් අකුසල් සිතවිලි පහළ වූ විට ඒ බව ඔබම දැනගන්න. එපමණක් නොව ඔබම ඒ ගැන ඔබටම ඉගැන්වීමෙහි යෙදෙන්න. පුහුණුව ඔබම කරන්න. මෙයට සාක්ෂිකරු දැනීමෙන් යුතුව පවත්නා ඔබේම මනසයි. ඔබ තවමත් බොහෝ සෙයින් මුලා වී සිටින්නේහිද? නොයසේනම් ස්වල්ප වශයෙන් මුලා වී සිටින්නේහිද කියා දන්නේ එයයි. ඔබට තාමත් වරදින තැන දැනගනිමින් හරියටම එතැනට ඔබේ පුහුණුව යොමු කිරීමට වෙරදරන්න. ඒ ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඔබමය. මෙය එවැනි පුහුණුවකි. එය හරියට උමතු බවට පත්වී සිටින්නාක් මෙනි. නැතහොත් ඔබ උන් මත්තකය උන් මත්තකයකු කියා කීමටද හැකි වෙයි. සැබෑ ආකාරයෙන් පුහුණු වන විට ඔබ සිටින්නේ උන්මත්තකයෙකුගේ ආකාරයෙනි. ඔබ සැබවින්ම පුහුණු වන විට ෂණයකින් උමතු වන්නේය. ඔබේ දැකීම අපැහැදිලි වූ නිසා ඔබ එය නිවැරදි කර ගන්නේය. එය එසේ නිවැරදි කරගනු නොලැබුවහොත් එය පෙර පරිදිම හුදු කරදරකාරී අවාසනාවන්ත එකක් වනු ඇත. එම නිසා මෙම පුහුණුව තුළ බොහෝසයෙන් දුක පවතී. එසේ වුවත් ඔබට මේ දුක ගැන වැටහීමක් ඇති නොවුවහොත් දුක්ඛාරය සත්‍ය anu කුමක්ද කියා දැන ගැනීමට නොහැකි වේ. දුක තේරුම් ගැනීමට මෙන්ම එය නැති කර දැමීම සඳහා ඔබ මුලින්ම කළ යුතු වන්නේ එය දැක ගැනීමයි. වෙඩි තැබීම සඳහා කුරුල්ලකු සොයාගිය පසු ඌ මුණ නොගැහුණහොත් ඌට වෙඩි තැබිය හැකිද දුක දුක බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ මෙම දුක ගැනය ඉපදීමේ දුක ජරාවේ දුක එය අත්දැකීමට අවශ්‍ය නොවුවහොත් එය දැකීමටද නොහැකිය දැක නොගතහොත් තේරුම් ගැනීමටද නොහැක තේරුම් ගැනීමට නොහැකි වුවහොත් එය නැති කර දැමීමටද නොහැකිය. එසේ වූවත් මිනිසුන්ට මෙම දුක දැකීමටවත් එය අත්දැකීමටවත් අවශ්‍ය නැත. මෙතනදී දුක් විඳීමට සිදුවහොත් ඔවුහු තවත් තැනකට දුවතිය. ඔබට මේ වැටහෙනවාද? ඔවුන් මේ කරන්නේ එම දුක හුදෙක් ඔවුන් සමගම ඇදගෙන යන මිස එය නැත්තටම නැති කිරීම නොවේ. ඔහු දුක ගැන මෙනෙහි කිරීමක් හෝ ඒ ගැන විමර්ශනයක් හෝ නොකරති. මෙතන දුක පවතින බව දැනෙන විට ඔවුන් කරන්නේ වෙනත් තැනකට යාමයි. එතනත් දුක ඇති විට ඔහු නැවතත් මෙහාටම එති. තමන්ගේ ශරීරයෙන් පලායාම තුළින් ඔහු දුක නැති කර දැමීමට උත්සාහ කරති. ඔබ තුල තවමත් අවිද්‍යාව පවතින තාක්කල් ඔබ කොතැනකට ගියත් ඔබට දැකගත හැකිවන්නේ දුකමය. පලා යෑමට අහස් යානාවකට නැගුණත් ඔබ සමග එම දුකත් එම අහස් යානාවට ගොඩ වෙයි. වතුර යට කිමුදුනත් ඔබ සමග එයත් කිමිදේ. මෙසේ වීමට හේතුව දුක ඔබ තුලම පවතින එකක් හේිනේ. නමුත් අපි ඒ බව නොදැන සිටිමු. එය අප තුළම පවතින්නක් නම් එයින් බේරීම සඳහා පැනයා හැක්කේ කොහාටද? යම් තැනක දුක් ඇති විට මිනිස්සු තවත් තැනකට පලා යති. එතනත් දුක් ඇති විට ඔවුහු වෙනත් තැනකට දිව යති. ඔවුන් කල්පනා කරන්නේ Taman දුකෙන් පැන යන බවය. නමුත් එය එසේ සිදු නොවේ. එම දුක ඔවුන් සමගම යයි. ඔවුන් එහාට මෙහාට යන නමුත් ඒ යන්නේ තමන් දුක රැගෙන යන බවවත් නොදැනය. දුක ගැන දැනගනු නොලැබුවහොත් එය හට ගැනීමට හේතුව දැන ගැනීමටද නොහැකිය. එවිට එයින් ගැලවිය හැකි මකක්ද නොතිබෙනු ඇත. ඔබ ඔබේ සැක දුරවනතෙක් කල්පනා සහගතව මේ තුලට එබී බැලිය යුතුය. ඔබ පුහුණුව ගැන එඩිතර විය යුතුය. කණ්ඩායමක් වශයෙන් සිටියත් තනි තනිව සිටියත් ඔබ එය පැහැර නොහැර කළ යුතුය. අනෙක් අය උදාසීන වුවත් එය ගණන් නොගත යුතුය. සක්මන් භාවනාවේ යෙදී වැඩි වශයෙන් පුහුණු වන අයගේ ප්‍රතිඵල ගැන මම සහතික වෙමි. අනෙක් අය පැමිණ ආපසු ගියත් වෙන මොනම දෙයක් හෝ කළත් ඔබ ඔබේ පුහුණුව නොකඩවා සිදු කළහොත් ඒ සඳහා එක් වස් කාලයක් වස් සෑහේ. එය කල යුතු වන්නේ මා ඔබට මෙහිදී කියා දුන් ආකාරයටය. ගුරුවරයා පවසන දෙයට සවන් දෙන්න. බොරුවට සවන් නොදිය යුතුය. හිතුවක්කාරකම් අත්හරින්න. ගුරුවරයා කියන්නේ කුමක්ද? එය කෙලින්ම කරන්න. ඔබ මෙම පුහුණුව ගැන බියක් ඇති කර නොගත යුතුය. සත්‍ය වශයෙන්ම ඒ තුලින් ඥානය පහළවනු ඇත. මෙම පුහුණුව හා ප්‍රතිපදාව යන දෙකම එකකි. ප්‍රතිපදාව කියා කියන්නේ කුමකටද? ඒ සමබරව හා ස්ථාවර ලෙස පුහුණු වීමයි. ඒ ආර මහලු පෝහිමියන් කර ආකාරයට නොකරන්න. ඔහු එක් වස් කාලයක් තුල තීරණය කළේ කතා කිරීමෙන් වැළකී සිටීමටය. ඔහු එය හොඳින් කළ නමුත් කඩදාසි කොළවල සටහන් ලිවීම ආරම්භ කළේය. මට හෙට දෙන බත් බෙරි කර දෙන්න. ඔහුට බෙරි කළ බත් කෑමට අවශ්‍ය වී තිබුණේ. කතා කිරීම නැවැත්වූ නමුත් සටහන් එතරම් ප්‍රමාණයක් ලිවීම නිසා ඔහුට සිදු වූයේ ඔහුගේ මනස පෙරටත් වඩා අවුල් කර ගැනීමටය. ඔහු එක් මොහොතක යම් කිසිවක් ලියයි ඊළඟ මොහොතේ තවත් දෙයක් ලියයි මේ මොන විහිළුවක්ද කතා නොකර සිටීම ගැන ඔහු කරදර වූයේ කුමක් නිසාද කියා මම නම් නොදනිමි ඔහු මෙම පුහුණුව කුමක්ද කියා නොදැන සිටින්නට ඇත මෙම පුහුණුව තුළින් ඇත්ත වශයෙන් සිදුවන දේ නම් ස්වල්පයකින් සෑහීමකට පත්වීමයි හුදෙක් ස්වාභාවික අන්දමින් ජීවත් වීමයි. අලස බවක් දැනුණත්, උද්‍යෝගිමත් බවක් දැනුණත් මා අලසය නැත්නම් මා උද්‍යෝගිමත්ය යනුවෙන් නොකියන්න. බොහෝ අය පුහුණු වන්නේ උද්‍යෝගිමත් බවක් දැනෙන විට පමණය. කම්මැලි බවක් දැනුණහොත් ඔවුහු තම පුහුණුව ගැන කරදර නොවෙති. මිනිසුන් තුල පවතින සාමාන්‍ය ස්වභාවය මෙයයි. නමුත් භික්ෂූන් කල්පනා කළ යුත්තේ ඒ ආකාරයට නොවේ. ඔවුන් උද්‍යෝගිමත් බවක් දැනුණත් පුහුණු විය යුතුය. අනෙකුත් දේවල් ගැන කරදර නොවිය යුතුය. ඒවා සියල්ල කපා හැරිය යුතුය. විසිකර දැමිය යුතුය. ඔබ ඔබේ පුහුණුව කළ යුතුය. එය නොකඩවා එසේම දිගටම කරගෙන යන්න. දිවා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වුවත් මේ වසරේ හෝ එන වසරේදී හෝ වුවත් මේ මොනයම් කාලයකදී වුවත් ඔබේ පුහුණුව නොකඩවා කරගෙන යා යුතුය. උද්‍යෝගිමත් භාවයේ හෝ කම්මැලි භාවයේ සිතවිලි කෙරෙහි සැලකිල්ලක් නොදක්වන්න. දැන් උණුසුම් දැන් සීතලයි කියා ගණන් නොගෙන හුදෙක් ඔබේ පුහුණුව තුළම රැඳී යෙදී සිටින්න. සම්මා ප්‍රතිපදාව හෙවත් නිවැරදි පුහුණුව යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. සමහර කෙනෙක් දින 6ක් හෝ 7ක් පුහුණුවට සැබවින්ම කරදීගෙන සිටිති. ඉන්පසු තමන් බලාපොරොත්තු වී සිටි ප්‍රතිඵල නොලැබී යන විට ඔහු පුහුණුව මුළුමනින්ම අතහැර දමා වල්පල් දෙදීම මිත්‍ර සංගම් පැවැත්වීම වැනි දේවල් පටන් ගනිමින් සම්පූර්ණ වශයෙන්ම පෙර සිටි තත්වයට පත්වෙති. ඉන් පසු තමන්ගේ පුහුණුව නැවතත් මතක් වේ. තවත් දින 6ක් 7ක් එහි යෙදී සිට එය අතහැර දමති. ඔවුන් එය කරමින් සිටින්නේ සමහර පුද්ගලයන් තමන්ගේ වැඩ කටයුතු කරන ආකාරයටය. ඔහු වැඩක් පටන් ගැනීමට යන විට එකවරම එයට බසිති. වැඩය නැවැත්වීමෙන් පසු වැඩ කිරීම සඳහාගත් උපකරණ ටිකවත් එක්තැන් නොකර ඒවා එතනම දමා යති. ඉන්පසු පොළව වේලී ඉරිතලී ගිය විට තමන්ගේ වැඩය ගැන නැවතත් මතක් වී තව ටිකක් වැඩ කර නැවත වතාවක් එය අතහැර දමති. ඔබ මේ අන්දමට කටයුතු කළහොත් හොඳ කුඹරක් හෝ අස්වැන්නක් හෝ කිසි දිනක නොලබනු ඇත. අපේ මෙම පුහුණුවද එවැනි දෙයකි. ප්‍රතිපදාවෙහි වැදගත්කම ගැන නොසලකා හැරියහොත් පුහුණුවෙන් කිසි ප්‍රගතියක් අත් නොවනු ඇත. සම්මා ප්‍රතිපදාවෙහි පවත්නා වැදගත්කම ගැන කිසිම ප්‍රශ්නයක් නැත. নিরතුරුවම එහි යෙදිය යුතුය. ඔබේ මනෝභාවයන්ට සවන් දීමට නොයන්න. මනෝභාවය හොඳ හෝ නරක හෝ වුවත් එයින් මක් වෙයිද බුදුරජාණන් වහන්සේ එවැනි දේවල් ගැන කරදර නොවූසේක උන්වහන්සේ හොඳ දේවලුත් නරක දේවලුත් හරි දේවලුත් වැරදි දේවලුත් අත්දකගෙන තුබූසේක උන්වහන්සේ පුහුණුව සිදු කළේ ඒ ආකාරයෙනි තමන් කැමති දේවල් භාර ගැනීම හා අකමැති දේවල් ප්‍රතික්ෂේප කිරීම පුහුණුව වශයෙන් ගණන් නොගැනේ. එය ගණන් ගැනෙනුයේ විනාශයේ ලෙසය. එයින් සිදුවනයේ ඔබ කොතැනක ගියත් සෑහීමකටපත් නොවීමයි. කොතැනක සිටියත් එතන දුක පැවතීමයි. මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව වමුණන් කරන බිලි පූජාවන් බඳුය. ඔවුන් ඒවා කරන්නේ කුමක් සඳහාද? යමක් ලබා ගැනීමට අවශ්‍ය නිසා ඔවුහු ඒවා කරති. අපේ සමහර අය පුහුණු වන්නේ ඒ ආකාරයටය. ඔවුන් පුහුණු වන්නේ කුමක් සඳහාද? පුනරුත්පත්තියක් තවත් භවයක් ලැබීම සඳහා පුහුණු වෙති. ඔවුන්ට අවශ්‍ය යම් තත්වයකට පත්වීමටය. බලාපොරොත්තු වන දේ නොලැබී යන බවක් දක්නට ඇතොත් ඔහු පුහුණු නොවෙති. ඔවුනුත් කරන්නේ අර බමුණන් කරන ආකාරයටය. ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ තෘෂ්ණාව නිසාය. බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ එවන්නක් නොවේ. එම ඉගැන්වීමට අනුව පුහුණුව සිදු කළ යුත්තේ අත්හැර දැමීම සඳහාය. යෑමට ඉඩහැරීම සඳහාය. නවත්වා දැමීම හා මුලිනුපුටා දැමීම සඳහාය. එය කරනුයේ එක්තරා විශේෂිත තැනක පුනරුත්පත්තියක් ලැබීම පිණිස නොවේ. එක් කලෙක මුලින්ම මහායානික නිකායේ පැවිදි වූ එක් තෙර නමක් විසූහ. එම නිකාය තුල විනය ප්‍රතිපත්තිය තරම් තද නොවූ නිසා උන්වහන්සේ ධම්මයුක්තික නිකායේ පැවිදි බව ලැබූහ. එසේ කළ උන්වහන්සේ තම පුහුණුව ආරම්භ කළහ. සමහර අවස්ථාවල දින 15ක් පමණ निराහාරව සිට දානය වැළඳීම පටන්ගත් උන්වහන්සේ කොළ වර්ග හා තෘණ වර්ග පමණක් වැළඳූහ. උන්වහන්සේ කල්පනා කළේ සතුන්ගේ මස් අනුභව කිරීම අකුසල කර්මයක් බවත් එම නිසා කොළ වර්ග හා තෘණ වර්ග අනුභව කිරීම ඊට වඩා හොඳ බවත්ය. ටික කලකට පසු භික්ෂුවක් වශයෙන් ජීවත් වීම හොඳ දෙයක් නොවේ. එම ජීවිතය අපහසු එකකි. භික්ෂුවක් වශයෙන් සිටීමෙන් නිර්මාංශව සිටීමේ පුරුද්ද දිගටම පවත්වා ගැනීම අපහසුය. සිවුරු හැර උපස්ථායක වශයෙන් සිටීම ඊට වඩා හොඳ විය හැකිය. යනුවෙන් උන්වහන්සේ කල්පනා කළහ. උන්වහන්සේ සේ සිතමින් සිවුරු හැර උපස්ථායකයෙකු බවට පත් වූයේ තමන් විසින්ම කොළහා තුන જાති එකතු කර ගැනීමටත් මුල් හා අල වර්ග හාරා ගැනීමටත් හැකිවනු පිණිසය. ටික කලක් එසේ කරමින් සිටි උන්වහන්සේ අවසානයේදී එය අත්හැර දැමූයේ ඊළඟට කළ යුතු දෙය කුමක්ද කියා නොදත් හේිනි. ඒ හැම දෙයක් අත්හැර දැමූයේ ඒ නිසාය. භික්ෂු ජීවිතය උපස්ථායක ජීවිතය යන මේ හැම දෙයක්මත් හරහා උන්වහන්සේ මේ දිනවල කුමක් කරමින් සිටින්නේද කියා මම නොදනිමි. සමහර විට මිය යන්නට ඇතැයි සිතීමට පිළිවන. නමුත් ඒ ගැන මම හරියටම නොදනිමි. උන්වහන්සේට මෙසේ වූයේ තමන්ගේ සිතට හරියන යමක් සොයාගත නොහැකි වූ නිසාය. තමන් ගියේ තමන්ගේම කෙලෙසුම් පසුපස්සෙහි බව උන්වහන්සේ නොදැන සිටියහ. බුදුරජාණන් වහන්සේත් ඔය අන්දමට සිවුරු හැර උපස්ථායකු බවට පත් වූ සේත්ද උන්වහන්සේ පුහුණු වූයේ කොයි ආකාරයටද උන්වහන්සේ විසින් කරන ලද්දේ කුමක්ද ඉහතකී තෙරුන් වහන්සේ විසින් ඒ ගැන සිතා බැලීමක් පවා කර නොමැත බුදුරජාණන් වහන්සේත් ගවයෙකුගේ ආකාරයට ආහාර සඳහා කොළ වර්ග හා තෘණ වර්ග වැළඳූ සේක්ද ඇත්ත වශයෙන් ඔබටත් එසේ කිරීම අවශ්‍ය නම් ඔබට කළ හැක්කේ එයම පමණක් නම් ඔබත් එසේ කර බලන්න. නමුත් එහෙ මෙහෙ ගොස් අනුන් විවේචනය නොකරන්න. ඔබට සුදුසුය කියා සිතන કોઈ ආකාරයක හෝ පුහුණුව මට්ටමක් වුවහොත් ඒ වෙනුවෙන් වෙහෙසවන්න. වුවමනාවට වඩා හැරීමට හෝ කැටයම් දැමීමට ගියහොත් ඔබට ලේමිටක් ඉතිරි නොවනු ඇත. යන තායි කියමනට අනුව ඉතිරිවන කිසිවක් නැති නිසා අවසානයේ ඔබටත් සිදුවන්නේ ඔබේ කාර්ය අතහැර දැමීමටය. මෙවැනි පුද්ගලයෝ පුහුණුව ගැන නොදනිති. ඔහු පුහුණු වන්නේ කුමන කාරණයක් මුල් කරගෙනද කියා සොයා නොබලති. ඔබ පුහුණුවන්නේ කුමකටද කියා ඔබම කල්පනා කර බැලිය යුතුය. මෙම පුහුණුව ඔබට උගන්වා දී ඇත්තේ අත්හැර දැමීමෙහි යෙදීම සඳහාය. මනසට අවශ්‍ය වන්නේ එක් අයෙකුට ආදරය කිරීමටත් තවත් කෙනෙකුට ද්වේෂ කිරීමටත්ය. මනස තුල මෙවැනි දේවල් පහළ විය හැකි නමුත් ඒවා සැබෑ දේවල් ලෙස බාර නොගන්න. දැන් ඉතින් එය එහෙමනම් අප මේ පුහුණු වන්නේ කුමකටද? කෙටියෙන් කිවහොත් අප එය කරන්නේ එවැනි දේවල් අත්හැර දැමීම සඳහාය. සිතෙහි සංසුම් බව ඇති වුවහොත් එය විසිකර දමන්න. ඥානය පහළ වුවහොත් එයත් විසිකර දමන්න. යම් දැනීමක් ඇති වුවහොත් එසේ පවතිනු ඇත. නමුත් එය තමන්ගේම එකක් වශයෙන් සලකා ගනු ලැබුවහොත් මා තුල දැනීමක් ඇත කියා ඔබ කල්පනා කරන්නෙහිය. එවිට ඔබ කරන්නේ අනුන්ට වඩා ඔබ හොඳය යනුවෙන් කල්පනා කිරීමයි. මේ නිසා වැඩි කලක් යෑමට මත්තෙන් ඔබට කිසි තැනක ජීවත් වීමට නොහැකි වෙයි. ඔබ කොතැනක ජීවත් වුවත් ඔබට ප්‍රශ්න ඇති වෙයි. වැරදි ආකාරයට පුහුණු වීම යනු ඒ කිසිසේත් නොකර සිටීමට සමානය. ඔබට දරාගත හැකි ශක්ති ප්‍රමාණයකට අනුව පුහුණුවන්න. ඔබ අධික ලෙස නිදන කෙනෙක්ද එසේනම් ඔබේ එම සාමාන්‍ය ස්වභාවයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වෑයම් කරන්න. ඔබ අධික ප්‍රමාණයක් වළඳන කෙනෙක්ද එසේනම් දැන් ඔබ කළ යුතු වන්නේ අඩුවෙන් වැළඳීමට උත්සාහ කිරීමයි. ශීලය සමාධිය හා ප්‍රඥාව පදනම වශයෙන් තබා ගනිමින් අවශ්‍යයයි හැඟෙන තරමින් ඔබේ පුහුණුව සිදු කරන්න. ඒ අතර එයට දුතාංග ප්‍රතිපත්තියද ඇතුළත් කරගන්න. මෙම දුතාංග ප්‍රතිපත්ති වලින් කෙරෙනුයේ කෙලෙසුම් හාරා අවුස්සා බැලීමයි. කෙලෙසුම් මුලිනුකුටා දැමීම සඳහා පුහුණුවට අදාළ අපේ මූලික ක්‍රම පමණක් නොසෑහෙන බව දැක ගැනීමට පිළිවන් වෙයි. එබැවින් පුහුණු වීම සඳහා දුතාංග ප්‍රතිපත්තිද ඇතුළත් කරගත යුතුව ඇත. දුතාංග ප්‍රතිපත්ති ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත්ය. සමහර කෙනෙකුට සීලය හා සමාධිය යන මූලික ප්‍රතිපත්ති තුලින් කෙලසුන් නැසීම කළ නොහැකිය. එයට උපකාරයක් වශයෙන් ඔවුනට දුතාංග ප්‍රතිපත්ති යොදා ගැනීමට සිදුවේ. දුතාංග ප්‍රතිපatti තුලින් බොහෝ දේවල් නැති කර දැමීමට හැකි වේ. ගසක් මුල වාඩි වී සිටීම ශික්ෂාවන්ට විරුද්ධව වන්නක් නොවේ. සුසාන භූමියක ජීවත් වීමත් ශික්ෂාවන්ට විරුද්ධ වන්නක් නොවේ. නම සුසාන භූමියක් තුල ජීවත් වීම සඳහා අදිෂ්ඨාන කර එය නොකර සිටීම වැරද්දකි. මේ අත්හදා බලන්න. සුසාන භූමියක ජීවත් වීම කොයි වගේ එකක්ද? එය සමූහයක් හා ජීවත් වීමට සමාන දෙයක්ද? දුතාංග යන්නේහි අදහස පිළිපැදීමට දුෂ්කර ප්‍රතිපත්ති යන්නයි. මෙම ප්‍රතිපත්ති ආර්යයන් වහන්සේලා විසින්ද පිළිපදුණු ලැබූ ඒවාය. ආර්ය භාවයට පත්වීමට කැමැති අය කෙලසුන් නැසීම සඳහා මෙම දුතාංග ප්‍රතිපත්ති යොදාගත යුතුය. මේවා පිළිපැදීමට දුෂ්කර කාර්යයක් වන්නාක් මෙන්ම ඒවා පිළිපැදීම සඳහා කැපවී සිටින පුද්ගලයන් සොයා ගැනීමද දුෂ්කරය. මක් නිසාද ඒවායින් සිදුවන්නේ සාමාන්‍ය ස්වභාවයට එරෙහිවීමක් වන නිසාය. සිවුරු අතින් බැලුවත් එය එසේය. දුතාංග භික්ෂූන් පවසන්නේ ඔබේ සිවුරු මූලික වශයෙන් තුනකට පමණක් සීමා කළ යුතු බවය. යැපීම සිදු කළ යුතු වන්නේ පිණ්ඩපාත දාණයෙන් බවය. එම දාණය වුවත් පාත්තරයෙන් පමණක් වැළඳිය යුතු බවය. කෙනෙකු ඉන්පසු ගෙනවුත් පිළිගන්නනු ලබන දාණය නොපිළිගත යුතු බවය. මධ්‍යම තායිලන්තය වැනි පෙදසකදී නම් මෙහි අවසානය සඳහන් වූ ප්‍රතිපත්තිය පිළිපැදීම පහසුය ඒ මක්නිසාද. දානය පිරිනමන අය පාත්තරය තුළට බොහෝ ප්‍රමාණයක් දානය බෙදනහෙයින් එය හොඳටම ප්‍රමාණවත් වන නිසාය. නමුත් තායිලන්තයේ වයමදික පෙදෙස්වල නම් මෙම දුතාංග පිළිවෙතෙහි සියුම් වෙනසක් පවතිී. එසේ වන්නේ එම පෙදෙස්වලදී බත් පමණක් ලැබෙන නිසාය. මෙහි පවත්නා සාමාන්‍ය සම්ප්‍රදාය පාත්තරය තුළට බත් පමණක් බෙදීමයි. මධ්‍යම තායිලන්තය වැනි පෙදෙස්වලදී දානය පිරිනමන අය බත් සමග ඒවාට අවශ්‍ය අනෙකුත් ආහාර වර්ගත් බෙදති. නමුත් මෙම පෙදෙස් වලින් ලැබෙන්නේ බත් පමණය. එවිට මෙම දුතාංග පිළිවෙත සැබෑ තවුස්දම් පිළිවෙතක් බවට පත්වේ. බත් පමණක් වළඳමින් සිටින විට පිළිගැන්වීම සඳහා වෙනත් දානයක් ගෙන ලැබුවත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්නෙහිය. එසේම එක් දිනකට වළඳන්නේත් එක් වේලක් පමණකි. එම වැළඳීම සිදු කරන්නේත් ඔබ සතු ඒ එකම පාත්‍රයෙනි. වළඳා අවසන් වූ පසු ආසනයෙන් නැගිටින ඔබ එම දවස තුල නැවතත් නොවලඳන්නේහිය. මෙම ප්‍රතිපත්ති හඳුන්වනු ලබන්නේ දුතාංග ප්‍රතිපත්ති වශයෙන්ය. දැන් ඉතින් මේ කාලේ නම් මේවා පිළිපදින අය කවරෙක්ද? මෙම ප්‍රතිපත්ති වලට මුළු මනින්ම කැප වූ පුද්ගලයන් මේ කාලේ සොයා ගැනීම අපහසුය. මක් නිසාද දැන් කරන්නේ දෙන්නට කියා බලෙන් ඉල්ලීමයි. මිනිසුන් මේ තරම් පරිත්‍යාග ශීලීව කටයුතු කරන්නේ ඒ නිසා විය හැකිය. මිනිසුන් පුහුණුව යනුවෙන් මේ කාලයේ හඳුන්වන දෙය සැබෑ පුහුණුව නොවේ. ඔබ සැබවින්ම පුහුණු වන්නෙහි නම් එය ඒ තරම් පහසුකාරයක් නොවනු ඇත. බොහෝ මිනිසුන් තුළ සැබෑ ආකාරයට පුහුණු වීමට තරම් එඩිතරකමක් නොමැත. ඔවුන් තුල සාමාන්‍ය ස්වභාවයට විරුද්ධ වීමේ එඩිතර ස්වභාවයක් නැත. ඔහු තමන්ගේ සිතර්ගියාවන්ට අනුකූල නොවන කිසිවක් කිරීමට අකමැති වෙති. ඔවුන් තුල ක්ලේශයන්ට විරුද්ධ වීමට තරම් අවශ්‍යතාවයක් නැත. ඒවා හාරා අවුස්සා ඉවත් කර දැමීමේ වුවමනාවක්ද නැත. අපේ මෙම පුහුණුවෙන් අපට කියා දෙනු ලබන්නේ තමන්ගේ සිතගියාවන්ට අනුව කටයුතු නොකරන ලෙසය. මෙම මනස අපට අයත් එකක් ලෙස විශ්වාස කළ නිසා අප දැනටමත් කෙතරම් ජීවිත වාර ගණනක් මුලාවට පත්වී තිබේද යන්න ගැන සලකා බලන්න. ඇත්ත වශයෙන් නම් මෙම මනස අපට අයිති එකක් නොවේ. එය හුදෙක් එවැනි වේශයකින් පෙනී සිටින දෙයක් පමණි. එය විසින් අප තෘෂ්ණාව වෙතටත් ද්වේෂය හා මුලාව වෙතටත් ඇද දමනු ලබයි. සොරකමටත් මංකොල්ලයටත් ආශාවට හා වෛරයටත් පොළඹවනු ලබයි. එම නිසා මේවා අපට අයිතිය කියා කිවහැකි දේවල් නොවේ. දැන් ඔබ මේ මොහොතේ ඔබෙන්ම අසන්න. ඔබට යහපත් අයකු වීමට අවශ්‍යද ඔබ හැම කෙනෙකුටම අවශ්‍ය වන්නේ එසේ වීමටය එසේනම් ඔබ මෙවැනි දේවල් කිරීම හොඳද දැන් බලන්න මිනිසුන් දුෂ්ට දේවල් කරන නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ යහපත් ලෙස සිටීමටයි මා මෙම දේවල් වංචාකාරී දේවල් කියා කියන්නේ ඒ නිසායි ඒවානම් වංචාවන්මය බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූයේ අප අපේ මෙම මනස පවසන ආකාරයට අනුව කටයුතු කිරීම නොවේ. එය පුහුණු කිරීමය. එය එක් දෙසකට ගමන් කරන විට වෙනත් දෙසකට ඇද දමන්න. එය එදෙසට ගමන් කරන විට නැවතත් මෙතැනට ඇද දමන්න. පැහැදිලි ආකාරයෙන් කිවහොත් එය මෙසේ විය යුතුය. මනසට අවශ්‍ය මොනම දෙයක් වුවත් එම දෙය එයට ලබා නොදෙන්න. එයත් හරියට අර වසර ගණනාවක් තිස්සේ මිතුරු වේ සිට අවසානයේ අපේ අදහස් තවදුරටත් සමාන නොවන තත්වයකට පත්වීම බඳුය. මිතුරුකමක් අවසන් කර දමා අපට කැමැති මඟක අපි ගමන් කරමු. අපේ මිතුරුකම අවසන් වන්නේ අපට එකිනෙකා තේරුම් ගැනීම තවදුරටත් කළ නොහැකි නිසාය. එය එසේ වන්නේ ඇත්ත වශයෙන් අප අතර වාද විවාද පවා